ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙනවා කියලා හිතනවා. හොඳයි එහෙනම් හැමදෙනාටම සෙලවන් සරණයි. අද අපි සුපුරුදු පරිදි එකතු වෙන්නේ 2017 අප්‍රේල් මාසයේ 6 වෙනි බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකාවේ සවස් දෙකමාරට ආරම්භ වෙන අභිධර්ම සාකච්ඡාවටයි අදත් අප වෙනුවෙන් ඉතාමත්ම කරුණාවෙන් අපට සම්බන්ධ වෙනවා නව ශ්‍රී ලංකාවේ වැඩ වාසය කරන පූජ්‍යපාද වැලිමඩ දිනාලංකාර ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ වහන්සේව පාද නමස්කාර කොට ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා.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 මේ වෙලාවේ සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා. ඒ උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයේට සත්වයන්ගේ సంతානගත කෙලෙස් නිවාලාන්නා වූ සංසාරගත සත්වයන් ඒ සසරින් මුදවාලන්නා වූ නිර්වාණයට යොමු කරන්නා වූ ශාන්ත වූ ප්‍රණීත වූ ශ්‍රී සද්ධර්ම රත්නයට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ নমස්කාරයේ වේවා. ඒ උතුම් බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ධර්ම මාර්ගයේ සුපටිපන්නාදී ගුණ දරාගෙන ගමන් කොට වදාලා වූ ආහුනේය පාහුනේය ආදී සංඝ ගුණයන්ගෙන් සමලංකృత පිරිසුදු උතුම් පුණ්‍යක්ෂේත්‍රය බඳු ජීවිත දරන්නා වූ සසර දුකින් මිදී කියා වූ ඒ ආර්ය ශ්‍රාවකයන් වහන්සේලාට මහා සංඝ රත්නයට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා බුද්ධ රත්නයට ධම්ම රත්නයට සංඝ රත්නයට නමස් කිරීමේ නමස්කාර කිරීමේ කුසල චේතනාවන්ගේ ආනුභාව බලයෙන් බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්න අනන්ත පරිමාණ ගුණානුභාව බලයෙන්ුත් මේ පින්වත් හැමදෙනාම මුළු ජීවිත කාලය පුරාම දාන සීල භාවනා වශයෙන් සීල සමාධි ප්‍රඥා වශයෙන් උපදවා ගත්තා වූ සියලුම කුසල ධර්මයන් ඥානුභාව බලයෙන් අදත් අපි මෛත්‍රියෙන් යුක්තව මේ අවස්ථාවට ගැලපෙන පරිදි කියලා දෙන කියලා දෙන්න බලාපොරොත්තු වන්නා වූ ගාම්භීර ප ဋ ාහන ධර්ම කරුණු ඊ타මත් මොහොතින් තේරුම් ගන්නට වටහා ගන්නට අවබෝධ කර ගන්නට සෑම ශක්තිය ලැබේවා. ඒ සඳහා අවශ්‍ය කරන්නා වූ සිහිය, සමාධි ගුණය, ප්‍රඥාව වැඩේවා. වික්ෂේප්ත සිතකින් නැතුව නීවරණයන්ගෙන් පීඩා විඳින හිතකින් නැතුව නිෂ්කලංක කෙලසීම් සහගත සිහියෙන් පිරිච්ච හිතකින් මේ කරුණු අසා කරගෙන ඒවා ගැඹුරින් අවබෝධ කරගෙන බුද්ධාදී උත්තමයන් වහන්සේලා අවබෝධ කරගත් සදාකාලික සැපැති අමා මහ නිවෙනි සැනසෙන්න ලැබේවා නිවන් පිණිස මේ කුසල් මේ පින් හේතු වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරන වගේම මේ නිවන් මාර්ගයක් වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද අපි මීට ඉස්සර වෙලා කතා කරපු ධර්ම කාරණයක කොට්ටාසයක් තමයි අද ඉදිරිපත් කරගන්න තියෙන්නේ. පසුගිය අවස්ථාවේදී අපි කතා කරා සහජාත ප්‍රත්‍ය ධර්ම පිළිබඳව සහජාත ප්‍රත්‍ය ධර්ම මම විශ්වාස කරන හැටියට මේ පින්වුතුන්ට මේ ඒ තරම් අමාරුවක් වෙන එකක් නෑ කියලා හිතනවා සමහර තැන්වලදී පොඩ්ඩක් වචනානුසාරයෙන් යනකොට පොඩි පොඩි ගැටලු තැන් ඇති වුණොත් අපි ඒවා කියලා දෙනවා ගිය අවස්ථාවේදී සහජාත ප්‍රත්‍ය ධර්මයේ කියලා කිව්වේ ගිය වතාවේ අපි කතා කළා සහජාත ප්‍රත්‍ය කියන එක. ඒ සහජාත ධර්ම මේ ඕනෝන්ට එකිනෙකට උදව් වෙන උපකාර කරන ಗುಣ දරන්නා වූ දේවල් කවදාකවත් එකම දෙයක් මේ සහජාත භාවයෙන් අයින් වෙන්නේ නාම ධර්මයන්ගේ. ඒ නිසා නාම ධර්ම විග්‍රහ කරනකොට මේ සහජාත ප්‍රත්‍ය ධර්ම යටතේ භාෂාව යොදලා තිබෙන චත්තාරෝ කන්දා අරූපිනෝ අඤ්ඤමඤ්ඤංය කියලා. සතර ස්කන්ධයෝ එතන චත්තාරෝ කන්දා අරූපිනෝ කියන වචනයත් එක්ක අරූපී වූ ධර්ම තමයි රූප නොවන්නා වූ ධර්ම නාම ධර්ම. එතකොට ඒතන ගණන් ගන්නේ මේ සිත්තිකයි චෛතසික ධර්ම 52යි. මේ චෛතසික ධර්ම වලිමුත් කොටස් තුනක් ධර්ම මේ ස්කන්ධ තුනක් එක්කාසු වෙන හැදෙනවා කියලා අපි කිව්වා ඒ තමයි වේදනා ස්කන්ධේ සංඥා ස්කන්ධය සහ සංස්කාර ස්කන්ධේ ඊළඟට ඉතිරි එක තමයි හිත විඥාන ස්කන්ධේ. ඉතින් මේ කොටස් හතර ස්කන්ධ හතර ඔවුනොවුන්ට සහජාත භාවයෙන් එකට උප්පත්තිය හට ගැනීම වශයෙන් එකට එකට පහළ වීම වශයෙන් ඔවුනොවුන්ට උදව් වෙන උපකාර වෙනවා. මේකේ හරි අපූරු ධර්ම ස්වභාවයක් තිබෙනවා. ඒ ධර්ම ස්වභාවය තමයි මේ ඒක හිත පහළ වෙනකොටම අදාළ කරන් අදාළව තිබෙන්නා වූ ඒ නාම ධර්ම එහෙම නැත්නම් චෛතසික ධර්ම ටික ඒ එකම පහළ වෙනවා. ඒක මේ කොහොමද කියන්නේ කියලා හිතුවොත් එහෙම දැන් අපි මේ බිත්තියක ඉරක් ඇන්දොත් පහළට බිත්තියක ඉරක් ඇන්දොත් පහළට ඒ ඉර අඳිනකොටම ඒ එක ඒ අඳින ප්‍රමාණයට දිග නිර්ණය වෙනවා. අපි හිතමු ඉරක් ගැහුවා. ඉරක් ගන්නකොට තියෙන අඩියක් විතර. එතකොට ඒ අඩියක් ප්‍රමාණය කියන එක ඒ අඳිනකොටම ඒකත් එක්ක තමයි එන්නේ. ඒ වගේම අඟල් 12 කියන එක ඒ එක්කම තමයි එන්නේ. ඊළඟට ඉර උඩ ඉඳලා පහළට යනොත් එහෙම ඇඳපු ගමන්ම ඒ ඉර අඳිනවත් එක්කම මතුවෙන ධර්ම දෙකක් තමයි ඒකේ උඩ සහ පහළ. ඒ කියන්නේ උඩ කෙලවර පහළ කෙලවර. ආන්න ඒ වගේ හිත පහළ වෙනකොටම ඒ එක්කම අත නොහැර ඒකටම බැඳිලා මේ පවතින ධර්ම ස්වභාව තියෙනවා. මිනිස්සෙක් අපි හිතමු මේ සහජාත ධර්ම තේරුම් ගැනීමට උපකාර වෙන මිනිසෙක් කාමරයක මෙහා කෙළවරේ ඉඳලා එහා කෙළවරට ඒ මිනිස්සයා ඒ මිනිස්සයාගේ අතද පයද ඔළුවද සෑම අංගුපාංගයක්ම අර ඉදිරියට යන පොයින්ට් එකට එහෙම නැත්නම් බිත්තිය ගාවට කිට් වෙනවා. අනිත් ඒකම තමයි අනිත් එක දුරු වෙනවා. අනිත් අනිත් බිත්තිය දුරු වෙනවා. අන්න ඒ වගේ එක විලාක සිද්ධ වෙන්නා වූ ක්‍රියාස්වරූපයක්. ඔය නාම ධර්ම එක කියුණා. චත්තාරෝ මහා භූත අඤ්ඤමඤ්ඤං සහජාත පච්චේන පච්චය. අපේ පින්තුම් මම විශ්වාස කරනවා මේ රූප ධර්ම 28 පිළිබඳව යම්කිසි අවබෝධයක් හදාගෙන තියෙනවායි කියලා. මේ රූප ධර්ම වල තිබෙනවා ප්‍රධාන වර්ග දෙකක්. රූප වර්ග ගොඩක් මේ කොටස් වලට කොටස් ආධ්‍යාත්මික රූප, බාහිර රූප ওই විදිහට වෙනස් කරන නමුත් මේකේ තියෙනවා රූප වර්ග දෙකක්. එකක් තමයි මහා භූත රූප සහ උපාදාය රූප කියලා. මහා භූත රූප රූප 28න් රූප හතරක් මහා භූතයි. ඒ කියන්නේ මව් රූප, ප්‍රධාන රූප. අපි නිතර කතා කරනවා ලෝකයේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා මේ තමයි මහා භූත ප්‍රධාන රූප. මේ ළඟට භූත රූප. මේ හතර රූපයෝ රූප හතර මහා භූත රූප වෙනකොට මේ අනිත් 24ම උපාදාය රූප කියලා කියනවා උපාදාය රූප කියලා කියන්නේ මේ මහා භූත රූප ආශ්‍රය කරගෙන ඒව ඒව අතහරින්න නැතුව මේක ප්‍රධාන කරගෙන එතන ගැලී තිබෙනා වූ තවත් රූප ගුණ ස්වභාවය. ඒවට කියනවා පාදාය රූප කියලා. එතකොට චත්තාරෝ මහා භූතා අඤ්ඤමඤ්ඤං සාජාත පච්චයේන පච්චයෝ මේ මේ වාක්‍ය හරි වටිනවා තේරුම් ගැනීමට මහා භූත හතර තමයි ඔවුන උන්ට සහජාත ප්‍රත්‍යභාවයෙන් ප්‍රති වෙන්නේ. ඊළඟට කිව්වා අපි ඔක්කාන්ති කනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං සහජාත පච්චේන පච්චයෝ කියලා. ඔක්කාන්තික්කණේ කියලා කිව්වේ උපදින අවස්ථාවේ ප්‍රතිසන්දියක් ගන්න අවස්ථාවේදී මව් කුසේ නම් ඒ මව් කුසේ එතකොට වෙනත් ඔය ඕපපාතික ඕපපාතික ජීවිතයක නම් ඒ නාම ධර්ම නාම රූප ධර්මය ඔක්කාන්තික්කණේ කියන විශේෂයෙන්ම පංච ඔය රූප පංච උපාදානස්කන්ධයේම තියෙන එහෙම නැත්නම් රූප ස්කන්ධ පහම තිබෙන්නා වූ වෝකාර කියන පංච වෝකාර භවයේ ප්‍රතිසන්දිය ගන්නකොට ඔක්කාන්තික්කනේ නාම රූපන් නාමය රූපය අඤ්ඤමඤ්ඤං සහජාත පච්චේන පච්චයෝ. ඒ අවස්ථාවේදී ඕනොන්ට සහජාත වෙනවා කියලා කිව්වා. ඊට පස්සේ කියනවා මේ චිත්ත චේතසිකා ධම්මා චිත්ත චෛතසික ධර්මයෝ සිතත් චෛතසිකයනොත් දෙකම මේ රූප වර්ගයකට සාජාත භාවයෙන් උපකාර වෙනවා එකට උපදිනවා ඒ තමයි චිත් දැන් රූප වර්ග හතරක් තිබෙනවා කර්ම සමුත්ථානික රූප ඊළඟට චිත්ත සමුත්ථානික රූප ඍතු සමුත්ථානික රූප ආහාර සමුත්ථානික රූප මේ හතරෙන් මේ අපි හිතක් පහල කරනකොට යමක් හිතන වෙලාවෙම ඒ හිතේ තිබෙන්නා වූ යම්කිසි ශක්ති විශේෂයක් නිසාවෙන් හිතේ තිබෙන බලයක් නිසා ඒකත් එක්කම යම්කිසි හිතක් පහළ මේ කියන්නේ රූප පහළ වෙනවා. ඒ රූප එක්ක පහළ වෙන නිසා කියනවා චිත්ත සමුත්ථාන රූප සහජාත භාවයෙන් එනවා කියලා. ඊළඟට තියෙනවා මහා භූතා උපාදා රූපානං සහජාත පච්චේන පච්චය. මහා භූත රූපයෝ මහා භූත රූපයෝ හතර දෙනා පඨවි ආපෝ තේජෝ වායෝ ඒ හතර දෙනා උපාදා රූපානං උපාදාය රූපයන් සමග සහජාත භාවයෙන් එකට ඉපදීම් වශයෙන් පහළ වෙනවා. ඒක අපිට පොකුරු රූප ධර්ම කියලා කිය හදාන්න පුළුවන් හිතා ගන්න පුළුවන් ඒ තමයි දැන් ඔය මහා භූත රූපයි උපාදාය රූපයි ගත්තම දැන් අපි දශක කලාප කියලා කියනවනේ දැන් ඉස්සර වෙලා ඉගෙනගත්ත ධර්ම කොටාස නැවත හිතේ ධාරණය වෙලා තිබෙන දේවල් කියලා අහලා තිබෙන දේවල් නැවත හිතින් හාර අවසලා මේ ප ဋ ාහන ධර්මයට යොමු කරලා බැලීමට මෙනෙහි කිරීමට හොඳ අවස්ථාව. අපි කර්මජ රූප කොටසක් පිළිබඳව කතා කරලා කතා කළා. කර්මජ රූප කියලා කියනවා මේ උප්පත්ති අවස්ථාවේදී හටගන්න රූප. දැන් ප්‍රතිසන්දි විඥානේ තමයි එන්නේ ප්‍රතිසන්දි විඥානේ තමයි හටගන්නේ මව් කුසේ. ඉස්සිස්සර වෙලාම කියලා හටගන්නා වූ විඥාන ශක්තිය හිත ඒකත් එක්ක පහළ වෙනවා කර්මජ රූප කියලා ස්වභාවයක්. ඒ කර්මජ රූප තියෙන වෙලාවේදී චිත්තජ රූප පහළ වෙන්නේ නැහැ. ඒක නිසා තමයි ඔක්කාන්තික්ඛනේ කියන තැන චිත්තජ රූප කතාවක් කියන්නේ නැතුව අර නාම රූපං කියලා කිව්වා ඒ කර්මජ රූප ධර්ම සහ සිත. මේ අවස් එතකොට අපේ මේ එතනදී පහළ වෙනවා එතනදී පහළ වෙනවා මේ රූප වර්ග කලාප තුනක් පහළ වෙනවා කියවනේ. ඒ තමයි හෘදේ වස්තු රූපේට ආසිත වස්තු දශක කලාපය ඊළඟට කාය වස්තු දශක කලාපය ඊළඟට භාව වස්තු දශක කලාපය. දැන් මෙතන මේ වස්තු දශක කලාපයක් ගත්තම ඒ කලාපයක තිබෙනවා රූප 10ක්. එතකොට දැන් හොඳට අපේ මේ දහම් පාඩමේ මුල ඉඳලා මේ දක්වාම පෙළ ගැසීගෙන අහගෙන හිටපු පින්වතුන්ට මේක ඒ තරම් ගැඹුරු දෙයක් නොවෙන්න පුළුවන්. නමුත් තවත් ඉතින් ගොඩක් අහගෙන ඉන්නවනේ. ඒ පින්වතුන්ගේ දැන ගැනීම සහ මතකය නැවත අවදි කරලා අවදි කරලා මේ ධර්මයට ගලපා ගැනීම පිළිබඳව මේ කියන්නේ දැන් වස්තු මේ රූප වර්ග තුනක් ඔතනදී කර්මෙන් පහළ වෙනවා කියලා කියනවා. ඒ තමයි කාය දශක, භාව දශක, වතු දශක. මේ කාය දශකයේ තිබෙනවනේ පඨවි රූපය, ආපෝ, තේජෝ, වායෝ, වරණ, ගන්ධ, රස, ඕජා ජීවිත ඉන්ද්‍රිය සහ කාය මේ රූපේ ප්‍රසාද රූපේ එතකොට එතන තිබෙනවා රූප 10ක් මේ රූප 10 ප්‍රධාන හතර දෙනා පඨවි ආපෝ තේජෝ වායෝ. එතකොට මේක රූප කලාපයක්. මේකට කියනවා කාය වස්තුව එහෙම නැත්නම් මේ කාය රූපය කියලා. කාය වස්තුව අවසන් කොට තිබෙන රූප කලාපේ. මේකේ රූප හතරක් මහා භූතයි ඊළඟට තව රූප හයක් උපාදාය රූපයි. පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර මහා භූත රූප ඊළඟට වර්ණ ගන්ධ රස ඕජා ජීවිතේන්ද්‍රිය සහ කාය ප්‍රසාද රූපේ 6 ඒක උපාදාය රූප. හැබැයි ඔය රූප 10 එක යුනිට් එකක් එක කලාපයක් එක රංචුවක්. ඊළඟට තිබෙනවා තව රූප රූපයක් එක්ක හට ගන්න ඒ තමයි වස්තු රූපය භව භව රූපේ භාව රූපය කියලා කියන්නේ ස්ත්‍රී භාවය හෝ පුරුෂ භාවය නියෝජනය කරන්නා වූ රූප ගුණයක් රූප ස්වභාවයක් ඒ පළවෙනි අවස්ථාවේදී බහැදෙනවා. එතනත් වෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ජීවිතින්ද්‍රිය සහ භාව රූපය. එතකොට මෙතනත් වෙනවා රූප 10ක්. එතකොට පුංචිම පුංචි ඊ타මත්ම සියුම් වූ රූප ගුණ ස්වභාව 10ක්. ඒකෙත් පටවියාපෝ තේජෝ වායෝ හතර මහා භූතයි ඉතිරි රූප 6 උපාදාය රූපයි. එතකොට දැන් රූප ගුලි රූප කාණ්ඩ රංචු දෙකක්. පළවෙනි එක කාය දශක කලාපය දෙවෙනි එක භාව දශක කලාපය. තුන්වෙනි එක තමයි වස්තු දශක කලාපය කියලා කියන්නේ එතනක් තිබෙනවා පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා, ජීවිතේන්ද්‍රිය සහ වත්තු රූපය. මෙතනත් තිබෙනවා රූප 10ක්. එතන මහා භූත රූප හතරයි පඨවි ආපෝ තේජෝ වායෝ අනිත් ඒවා වර්ණ ගන්ධ රස ඕජා ජීවිතේන්ද්‍රිය වස්තු රූපය ඒවා කර්මජ වුණත් ඒවා උපාදාය රූපයි දැන් එතකොට මෙතන තිබෙනවා රූප ගොඩවල් තුනක්. මේ ගොඩවල් තුනේ මහා භූත 444 තියෙනවා තුනක්. උපාදාය රූපත් 666 තියෙනවා තුනක්. එතකොට රූප 18ක් උපාදාය රූප මහා භූත උනත් තුන් තුන් තැනක තියෙන නිසා ඒක මේ පඨවි ආපෝ තේජෝ වායෝ ඒවා මහ භූත පොඩුවක් හතර තුනක තියෙනවා. මේ මෙතනදී මහා භූත උපාදා රූපාණං සහජාත පච්චයේන පච්චයෝ දැන් මෙතන තිබෙන මේ අපි උදාහරණයක් හැටියට ධර්මකාරණේ වටහා ගැනීම සඳහා හිතලා බලුවම මෙතන තිබෙන්නා වූ පට මේ මේ පටවියාපෝ තේජෝ වායෝ කියන රූප මහා භූත රූපත් එක්කම අර ඉතිරි 6 දෙනා එකට සහජාත භාවයෙන් අනිත්‍යවට අනිත්‍ය වගේ ප්‍රත්‍ය ලබාගෙන ඉතින් මේකත් එක්ක උපදිනවා. ඒ මහා භූත රූපත් එක්ක උපදිනවා. කවදාකවත්ම මේ දශක කලාපයක එකක්වත් පස්සට ගිහිල්ලා මහා භූත රූප වුණත් අර උපාදාය රූපයන්ට ඉස්සර වෙලා අපි මහා භූතයි කියන එක වගේ ඉස්සර වෙලා අනිත් ඒවා පස්සුවට පහල කරන්නට එහෙම ස්වභාවයක් නැහැ. මේක මේ මහා භූත ධර්මය එක්කම ඉතිරි උපාදාය රූප හයත් ඒ එක්කම පහළ වෙන ගතියක් ගුණයක් ගුණ ස්වභාවයක් අනිත් ඒවා අතහැරෙන්නේ නැති වෙන්න අතහැරෙන්නේ නැති වෙන්න පහළ වෙන ගතියක් ඒ වගේ තුල තියෙනවා ඒක නිසා තමයි කියන්නේ මහා භූතා උපාදා රූපානං සහජාත පත්‍යේන පච්චයෝ කියලා. ඔය ගොඩවල් තුනේමත් එහෙමයි. ඊළඟට පසුකාලීනව හැදෙනවනේ කර්මජ රූප වශයෙන් කර්මජ රූප වශයෙන් හැදෙනවා මේ තව චක්කු දශක කලාපය, සෝත දශක කලාපය, චක්කු දශක, සෝත දශක, ඝාන දශක, જીවහා දශක කලාප හතරක් පහළ වෙනවනේ. ආන්න ඒ දශක කලාප දශක කලාප වලත් තිබෙන්නේ මේ ප්‍රධාන මහා භූත රූප එක අනිත්‍යව පහළ වීම. ඒක නිසා තමයි මෙතනදී අර උද්දේශයේ කියනකොට මහා භූතා උපාදා රූපානං සහජාත පච්චේන පච්චයූ කියලා කියන්නේ. එතකොට කර්මජ රූප හෝ වේවා ඊට පස්සේ චිත්තජ හෝ වේවා ඍතුජ හෝ වේවා ආහාරජ හෝ වේවා උපාදාය රූපයක් වෙත්නම් ඒ උපාදාය රූපය අර මහා භූත රූපත් එක්ක තමයි පහළ වෙන්නේ. ඒක තමයි මෙතනින් අපි තේරුම් ගත යුතු වන්නේ. ඊළඟට තිබෙනවා මේ ඊළඟට තිබෙනවා මා අරූපීනම් රූපිනෝ ධම්මා අරූපීනං ධම්මානං කිංචි කාලේ සහජාත පච්චේන පච්චයෝ කිංචි කාලේ න සහජාත පච්චේන පච්චයෝ කියලා. ඒක හැබැයි ටිකක් මේ අපේ පින්වතුන්ට තරමක තරමක් දුරට අපි ඉතින් තේරුම් ගන්න බලමු රූපිනෝ ධම්මා රූපිනෝ ධම්මා රූපිය රූපිනෝ ධම්මා කියලා කියන රූප ධර්මියනේ ඊළඟට අරූප ධර්ම කියලා කියන්නේ නාම ධර්මයන්ට නාම ධර්මයන් එක සමහර අවස්ථාවලදී සහජාත පත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා සමහර අවස්ථාවලදී එහෙම වෙන්නේ නැහැ කියලා කියනවා එකක් තමයි එකක් තමයි ඔය මේ ප්‍රතිසන්දි අවස්ථාවේදී ප්‍රතිසන්දි අවස්ථාවේදී ඇති වෙනවා නාම රූප ධර්මයෝ එකට උපදින ස්වභාවයක් තිබෙනවා. සමහර වෙලාවට අනිත් අවස්ථාවකදී හැම එකක්ම එකට උපදින්නේ නැහැ. කර්ම කර්මයට කර්මජ රූප සම්බන්ධයෙන් ගත්තොත් විතරයි ඒ අපි ඒ විදිහට සලකාගන්නේ. ඊළඟට සමහර අවස්ථාවකදී එහෙම වෙනවා සමහර අවස්ථාවකදී වෙන්නේ නැහැ කියලා කියනවා. දැන් අපි මේ සහජාත ප්‍රත්‍ය ධර්ම පිළිබඳව කතා කරනකොට ඒ තරම් ගැඹුරුම ඒ කියන්නේ අපේ එකට උපදිනවා කියන එකනේ ධර්ම ගුණ විතරයි සලසා ගන්න තියෙන්නේ එකට උපදිනවා කියන එක. එතකොට තවත් එකක් තමයි මෙතන පාවිච්චි කරලා තිබෙනවා මේ ඒකත් මේ එකම තේරුම් ගන්න පුළුවන් ස්කන්ධ හතරක් අරූපිනෝ අඤ්ඤමඤ්ඤං කියලා කියනවනේ. ඒ අරූපිනෝ අඤ්ඤමඤ්ඤං කියලා කියනකොට එතන තියෙනවා අර අන්‍යෝන්‍ය වශයෙන් ඕනෝන්ට උදව් කරන උපකාර කරන මහා අමුතුම ගතියක්. මේ දැන් නාම ධර්ම හිත ගත්තම හිත නිවන නෙවෙයිනේ. එතකොට හිත ගත්තම ඒ හිතේ තිබෙන්නේ අරමුණක් දැනගැනීමේ යම්කිසි ಗುಣවිශේෂ ස්වභාවයක් නේ ලක්ෂණයක් හැටියට ඊළඟට හිතත් එක්ක පහළ වෙනවනේ ප්‍රඥා ස්වභාවය ප්‍රඥා චෛතසිකය ඒ ප්‍රඥා චෛතසිකයේ තිබෙනවා අමුතුම විදිහේ විශේෂිත ගුණ දැනගැනීමේ හැකියා ගුණයක් ඒ ඒ ගුණය නොතිබෙන්න අපිට නිවන් අවබෝධ කරගන්න බැරි වෙනවා ඒ කියන්නේ ප්‍රඥාව කියන චෛතසිකේ නොතිබුණා නම් අපිට නිවන් අවබෝධ කරගන්න බෑ. එතකොට මේ නාම ධර්මයන්ගේ තිබෙන්නා වූ ස්වභාවයයි රූප ධර්මයන්ගේ තිබෙන්නා වූ ස්වභාවයයි ඒවා සංකලණය වෙන විදියයි ඒ වගේ ප්‍රමාණයි ඒවාගේ තිබෙන්නා වූ වෙන වෙනම ක්‍රියාස්වරූපයි සියලු දෙනාම එකට වුණායින් පස්සේ සිද්ධ වෙන්නා වූ ක්‍රියාස්වරූපයි ඔක්කොම ටික දැන ගැනීමට විශේෂිත ගුණ ස්වභාවයක් තිබෙනවා අපේ හේතුඵල ධර්මයන්ගේම රාමයේ තිබෙන එක විශේෂ ධර්මයක් ඒ තමයි ප්‍රඥාව කියන ධර්මය. දැන් මේ ප්‍රඥාව කියන ධර්මයෙන් තමයි මේ අපි කතා කරන මේ දේවල් විශේෂිත දේවල් අසට රිංගලා කියලා හිතින් ස්පර්ශ කරලා දැනගන්නේ. දැන් ප්‍රඥාව කියන එක තනියෙන් උපදින්නෙත් නෑ ප්‍රඥාව කියන එකත් එක්ක හිත කියන එකත් වැඩිලා උපදින්න ඕනේ. හිතක් තියෙන්න ඕනේ. ඒක සහජාතයි. එතකොට අමුතුම ධර්මයේ කියලා කියන්නේ මේ අපි නොසලකා හැරියාට අපිට ප්‍රඥාවේ තිබෙන්නා වූ අඩුව නිසා නොසලකා හැරලා ඒ පැත්තට හිත යොමු වෙන්නේ නැතුව තිබුණාට මේ වගේ මහ විශාල හැඟවිච්ච ඔවුනොවුන්ට උපකාර වෙන ඔවුනොවුන් එක ධර්මයක් තවත් ධර්මයක පිහිටලා එක ධර්මයක් තවත් ධර්මයක උපකාරය ලබාගෙන ක්‍රියාත්මක වෙන මහා අමුතු විදිහේ ධර්ම ස්වභාව රාශියක් මේකේ තියෙනවා. ඒක නිසා දැන් චත්තාරෝ කන්දා අරූපිනෝ අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චයෝ කියලා අර මුල් තුන අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය ඒ කියන්නේ ඕනෝන්ට ප්‍රත්‍ය වෙන ආකාරය කියනවා චත්තාරෝ මහා භූතා අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චය සතර මහා භූත ධර්මයේ ඕනෝන්ට ඕනෝන්ට ප්‍රත්‍ය වෙනවා එනඟට මිශ්‍රණයක් හැටියට එතනත් තිබෙනේ ඔක්කාන්තික්කනේ නාම රූපං අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චය නාම රූප ධර්මය මේ උපදින අවස්ථාවේදී පිළිසඳ මව් කුසක හට ගන්න අවස්ථාවේදී අන්‍ය මඤ්ඤ ප්‍රත්‍ය ධර්ම හැටියට පහළ වෙනවා කියලා. එතකොට දැන් මේ සහජාත ධර්ම පිළිබඳවයි අන්‍යමඤ්ඤ ධර්ම පිළිබඳවයි එක ළඟ තේරුම් ගන්න පුළුවන්. හැබැයි මේ අපේ දැන් මේක ಉದ್ದೇಶಿಕ කොටස මේ නාමික වශයෙන් සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය උපනිස්සය ආදී වශයෙන් කියාගෙන ගියාට අපිට අනාගතයේ මේ මේක මෙහෙම ගිහිල්ලා ආපහු එන්න වෙනවා මුලට ආපහු මුලට ඇවිල්ලා මුලින් ඉඳලා යනවා මේ වෙනත් ක්‍රමයකින් මේක විස්තර කරගෙන. ඒක නිසා දැන් අපි මේ විදිහට කරගෙන යන් අපි කැමති දැන් පසුගිය සඳුදාත් අපිට මේකට එන්න බැරි වුණා. දැන් බොහෝ දුරට මේ වගේ තුන්වෙනි දවසේ තමයි යොදා ගන්න වෙන්නේ. රාष्ट्‍රපතිඳ තමයි යොදා ගන්න වෙන්නේ. අපි මේ පින්වත්තුන්ට කරුණාවෙන් මෛත්‍රියෙන් මතක් කරනවා ඒ පසුගිය දේශනාවේදී කියපු කරුණුත් එක්ක සාකච්ඡා කරනුට ඇති කරගත්තා වූ ඒ සාකච්ඡා වලින් මතුවනා වූ ප්‍රශ්න එහෙම තියෙනවා නම් මේ වෙලාවේ අපි ඒ ප්‍රශ්නත් ඉදිරිපත් කරගෙන සාකච්ඡාවක් හැටියට අපි ඉදිරියට අරගෙන යම් විශේෂයෙන්ම නිතර පොතපත කියන්නා වූ එවැගේම බණ අහන්නා වූ ධර්ම සාකච්ඡා කරන්නා වූ පින්වතුන්ට මේ කරුණ හොඳට තේරෙනවා සමහර වෙලාවට ආධුනික භාවයේ සහ මේ ධර්ම දැන් ප ဋ ාණය කියලා කියන අතිගාම්භීර ධර්ම ස්වභාවයක්නේ ඒ මාත්‍රිකාවක්නේ ඒ ප ဋ ාණය ගැන කතා කරනකොට මූලික ධර්මවල තිබෙන්නා වූ යම්කිසි හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ නැත්නම් එහෙම මේක පටලැවෙනවා. ඒක නිසා අපි මේ පින්වත් හැම දිනාටම මෛත්‍රිය මතක් කරනවා අපේ මේක මෙහෙවන්නා වූ මහත්මයලත් එක්ක ප්‍රශ්න තියෙනව දැන් ඉදිරිපත් කරන්නට ඒ වගේම අපි ඉදිරියට මේ කියපු ටිකත් එක්ක අද කියපු ටිකත් එක්ක ගිය සතියේ කියපු ටිකත් එක්ක අපේ සාකච්ඡාවට ඉදිරිපත් වෙමු සාකච්ඡාවක් හරහා මේ ටික අපි ඉස්සරහට ගොනු කරලා ගමු හැම දිනාටම මේ ගැඹීර ධර්මය හොඳින් තේරුම් අරගෙන ඒ වාගේම හොඳින් වටහාගෙන උතුම් නිර්වාණ ධාතුව කියන සූක්ෂම වූ පරම සූක්ෂම වූ අතිගම්බීර වූ ධර්මයේ තේරුම් ගන්නට වටහා ගන්නට අවබෝධ කර ගන්නට ලැබේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා දැන් අපි සාකච්ඡා කරමු බොහොම පින් ස්වාමීන් වහන්සේ හොඳයි එහෙනම් මම ගෞරවයෙන් කල්යාණ මිත්‍රයන්ට යොමු වෙනවා ස්වාමීන් වහන්සේට මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න අදහස් ප්‍රශ්න වශයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. හොඳයි සේවාන් සර්ණයි. හොඳයි ස්වාමීන් වහන්සේ අනිත් කල්යාණ මිත්‍රයන් ප්‍රශ්න වලට සූදානම් වෙනකන් ස්වාමීන් වහන්සේ මම ප්‍රශ්නයක් අහන්නම් මේ අර සහජාත පච්චේ යටතේ අපිට එකතනක් තියෙන මේ ඔක්කස්තික්කනේ නාම රූපං අඤ්ඤමඤ්ඤ සහජාත පච්චේන පච්චයෝ කියන තැන ස්වාමීන් වහන්සේ අපි දන්න දැන් ඔක්කස්තික්කනේ රූප කොටස් තුනක් වහන්සේ දැන් අපිට විස්තර කරලා දුන්නා මේ කාය දසික වස්තු දසික භාව දසික වශයෙන් එතෙන්දී එතන නාම රූප හැටියට අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ කියන්නේ වස්තු දසිකය ඒ ප්‍රතිසන්දි සිතට ඒ දෙක තමයි අන්‍යමන්‍ය වශයෙන් අන්‍යෝන්‍යයන්ට උදව් වෙන්නේ කියලා තේරුම් ගන්න එක නිවැරදි කියලා හිතනවා සාමාන්‍යයෙන්. එතකොට දැන් අනිත් රූප කලාප දෙක ඇත්තටම අන්‍යෝන්‍ය වශයෙන් ඒ ප්‍රතිසන්දිසිතටපත් නොවෙන හින්දා එතකොට ඒක මෙතන සඳහන් වෙන්නේ. එතනින් අපිට ඒක ඉවත් කරගෙන අර වස්තු රූපය අඩංගු වස්තු දශකයේ තමයි ගන්න වෙන්නේ කියලා මේ ප්‍රතිසන්දි විඥානයත් එක්ක අන්‍යෝන්‍ය වශයෙන් සහජාත ප්‍රශ්යෙන් පත් වෙනවා කියලා එහෙම හිතුවොත් නිවැරදි ස්වාමීන් වහන්සේ කෙරුවන් සරණ. ඔව්. ඒක හරි මහත්තයා. ඒකත් අපි මේ ඒකත් අපි කියලා දෙන එක සහ විස්තර කරන එක මේ ඔය ප්‍රතිසන්දි සිත කියන එක මහ පුදුම බලයක් පුදුමම බලයක් දෙවෙන්නා වූ සිතක් ඒක විපාකයක්නේ ඒක මේ ඒ විපාක සිත එතන පහළ වෙන්න මේ තිබෙන්නේ මේ ඔතන කුසල ශක්තියක් නැහැ ඉස්සරලා කරපු කුසලයක එහෙම නැත්නම් කර්මයක ඕකේ තියෙන්නේ ඒකේ විපාකේ උලුප්පවලා මේ දාන ගතිය. වතුර භාජනයක් අපි හිතමු මේ ප්ලාස්ටික් භාජනයක් හරි මොකක් හරි දෙයක්. වතුරක් අස්සකට දාලා තියෙනවා. ගංගක හරි අපි හිතමු වැවක යට කරගෙන තියෙනවා. ඒක හැම වෙලාවෙම බලන්නේ ඒකේ ඇතුළේ තියෙන්නේ වායු ධාතුව නම් හරියට අරක උඩ වතුරට මතුවෙන්න තමයි බලන්නේ. උඩ උඩට මතුවලා එන්න. එතකොට අතහැරපු ගමම ඒක දස්කල උඩට එනවා. අන්න ඒ වගේ ඉස්සලා කර්ම නිර්මාණය කරලා තියෙච්ච හිතක් විපාක හැටියට මේ එනකොට ඒකේ කර්ම ශක්තිය ඒ කියන්නේ කර්ම මේ කියන්නේ විපාකේ හැටියට තියෙන කර්ම ශක්තිය හරි බලවත්. කර්ම එකතු කරන එකක් නෙවෙයි කර්ම විපාක දෙවන සිතක්. කර්ම ශක්තිය බලවත්. ඒ කර්ම ශක්තිය බලවත් නිසා මේ විදිහට තියෙන තැන් දෙකක මේ මේ විදිහට වැඩ කරනවා. එකක් තමයි දැන් අපි මේක තේරුම් ගැනීම සඳහා ඉදිරිපත් කරගත්ත පංචවෝකාර භවය කියන එක මේ මෞකුස අපි ඉන්න තැන මෞකුස නිසා මෞකුසක් ආධාර කරගෙන ඉන්න නිසා අපි මෙතන මේකත් තේරුම් ගනිමු ඊට පස්සේ දෙවෙනි තැන හිතමු මේ ප්‍රතිසන්දිසිත හට ගන්නකොට මේ ප්‍රතිසන්දිසිත කියන එක විපාක වෙනකොට ඒ විපාකයක් දෙන කර්මය ඒ කියන්නේ විපාකයක් හදන්න පුළුවන් අපි කර්මයක් හදලා තිබුණානේ පරණ ඒ කර්මය හදපු තැන මේ ඒ කර්මය හදලා තියෙන එතන රූපයක් ආධාර කරගෙන. රූපයක් ආධාර කරගෙන රූපයක් මුල් කරගෙන රූපයක් පිහිට කරගෙන තමයි එතන කර්ම හදලා තියෙන්නේ. එතකොට රූපයක් ළඟ තියාගෙන කර්ම හැදුවා නම් ඒකේ විපාකයේ දෙනකොටත් ඒ රූපයක් දාලා තමයි විපාක දෙන්න වෙන්නේ. හරියට කෝපයට දාලා තේ දෙනවා වගේ එහෙම නැත්නම් මේ පීරිසයක් තියලා ඒක උඩ කෝපෙ තියනවා වගේ. කර්ම විපාක විඥානයේ එන්ට තියෙන්න ඕන රූපමය ගුණයක්. එතකොට මේ ඉස්සෙල්ලා මව්කුසේ උපදිනකොට රූපයක් ඒ උපදින එක්කෙනාට රූපයක් කියලා එකක් නැහනේ. ඒක නිසා කර්ම හිතේ තිබෙනවා කර්ම ප්‍රතිසන්දි හිතේ තිබෙනවා ඒ හිතට ගැළපෙන්න හිතට ආවේනික මේ වස්තු රූපයක් හදාගන්න. හිතට ඉන්න. ආන්නේ ඒක තමයි වස්තු දශකය කියලා කියන්නේ. දැන් අපි කියනවා මේ හෘදේ වස්තු රූපය කියලා. ඊට පස්සේ ඔක්කොම මස්සක මසල් නෙමෙයි ඔය කියන්නේ. හෘදේ වස්තු රූපේ බොහොම මේ මුලින්ම හටගත්ත රූපමය ගුණ ස්වභාවය. වස්තු රූපේ තිබෙනවා තනියෙන් එන්නේ නැහනේ. වස්තු රූපය කර්මජ රූපයක් තමයි. වස්තු රූපේ කර්මජ රූපයක් වුණාට වස්තු රූපය ආධාර කරගෙන තමයි හිත පවතින්නේ. හැබැයි වස්තු රූපය ආධාර කරගෙන ලං කරගෙන ඒක පුටුව හැටියට තියාගෙන හිත පැවතුනාට වස්තු රූපයට තනියෙන් ඉන්න බැරි නිසා වස්තු රූපය හටගන්න නම් පඨවි තියෙන්න ඕන ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ජීවිතේන්ද්‍රය කියන අනිත් ඉතිරි රූප නමයම තියෙන්න ඕන. හැබැයි ඒ රූප නමය තිබුණත් අර වස්තු රූපේ තමයි ප්‍රධාන. ඒ ඉතිරි රූප ටික ඔක්කොම උදව්පකාර වෙන්නේ මේ වස්තු රූපේ නිසා. වස්තු රූපේ ආධාර කරන හිත තියෙන්නේ. එතකොට ඒක නිසා මේ තමයි කියන්නේ අර මේ ඔක්කාන්තික්කනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං සහජාත පච්චේන කියලා කියනකොට ඒ වෙලාවේදී ඔය අඤ්ඤමඤ්ඤං කියලා කියන්නේ වස්තු රූපයයි අර ඔක්කොම නෙවෙයි අනෙත් ඒවා පිටිපස්සෙන් එනවා හැබැයි හැබැයි ඩිරෙක්ට් බොහොම ළඟින් හිතට මේ මේ අර ප්‍රතිසන්දි හිතට නාම ධර්මයන්ට ඔවුනොන්ට උදව් වෙන උපකාරණ ධර්ම තමයි අර වස්තු රූපය කියන එක. ඒක නිසා තමයි ඔක්කාන්තික්කනේ නාම රූපං කියලා එක රූපයක් හරි රූපයක්නේ. ඒක නිසා මේක ගන්නවා අනිත් ඒවා එතනදී මේ සලකන්නේ නැහැ. හදේ හුදේ වස්තු රූපය ඇරුණකොට තවත් තියෙනවනේ අර කාය රූප ඊට පස්සේ ඒකෙම තියෙන නම දෙන ඒ එතකොට මේ එතනදී වෙන්නේ හෘදේ වස්තුව අනිත් කර්මජ රූපයන්ට අපි කිව්වා වගේ ආධාර උපකාර වෙනවා සහ මේ සහජාත ස්වභාවයෙන් ඉදිරිපත් වෙනවා. තව එකක් මම කිව්වා කියන්නම් කියලා ඒ තමයි දැන් මේ දිව්‍ය ලෝකයක උපදිනකොට එතන තිබෙනවානේ ප්‍රතිසන්දි කර්මජ වස්තු රූපයකුත් තිබෙනවා. ඔක්කොම ටික පහළ වෙනවානේ. ඇස, කන, නාසය, දිව, ශරීරය ආනේ එතනදිත්. ගොඩාක් මහා භූත රූපයෝ අනිත් ධර්ම වලට උපාදාය රූපයන්ට පිට වෙනවා එක පාරම ඕපපාතිකව පහළ වෙන නිසා එතන තිබෙනවා සංකරණ ධර්මයක් එතනදි කටයුතු වෙන්නේ ක්‍රියාත්මක වෙන්නේ හෘදේ වස්තු රූපය එක තමයි ඔය අනිත් නාම ධර්මියෝ එකට ගැළපෙන්නේ සහ එකට උපදින්නේ. ඒ විදිහට මේ තේරුම් ගැනීම නිවැරදි මහත්ය අපේ පින්වතුන්ට තවත් තියෙන දේවල් අහන්න අවස්ථාව සලසා දෙන්න. තෙරුවන් සරණයි. දැන් කොහොමද තෙරුවන් සරණයි සායනත් හොඳයි. කල්යනා මිත්‍රිනේ අවස්ථාව තියෙන ප්‍රශ්න වලින් එකතු වෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. කතා කරන්න මහත්ය. තෙරුවන් සරණයි අපේ සායනංශ මේ බොහොම පිං ඔබ වහන්සේගේ දේශනාවක් හොඟක් කාලයකට පස්සේ අහන්න ලැබුණ එක හරි වටිනවා. මේ මම පොඩි ගැටලුවක් මේක මේ සහජාත ප්‍රත්‍යයටම අදාළමද කියන්නත් බැ අදාළ නැත්නම් පස්සේ වෙලාවක අපි සාකච්ඡා කරමු. අර වහන්සේ සඳහන් කළ දසක කලාප ගත් චිත්තත් වස්තු දසක කාය දසක භව දසක වගේ ඒ හැම එකේම එන සුද්දාස්තකයේ අපි පටවියාපෝ තේජෝ වායෝ ඊළඟට වර්ණගන්ධ රසෝජා කියන හතර ගැන මට මේ කාලයක් තිබුණ ගැටලුවක් තමයි ඇයි මෙතන මේ වර්ණගන්ධ රස කියන තුන අපි දන්නවා වර්ණය නම් ඇහැට අරමුණු වෙනවා ගන්ධේ නාසයට අරමුණු වෙනවා, රස දිවට අරමුණු වෙනවා. එතන දැන් අනිත් ආයතන වලට අරමුණු වෙන අය කනට ශබ්ද වගේ හරි නැත්නම් කාය ආයතනයට පොට්ටබ්බ වගේ දේවල් අදාළ නොවෙන්නේ මේ මේ සුද්දාෂ්ටකයේ කියනකොට නැත්නම් ඒකට විශේෂ හේතුවක් තියනවද? එහෙම නැත්නම් ඒ ගැන පොඩි අදහසක් කැමතිනම් සඳහන් කරනවා නම් බොහොම පිං තෙරුවන් සරණයි. ම්ම් හොඳයි මාත්‍යා මේ හරි වටිනවා එහෙම සියලු දෙනා වෙනුවෙන් මේ ඉතින් එහෙම ගුණකරණ එක මේ ප්‍රශ්නෙත් හරි වටිනවා. ඇත්ත වශයෙන්ම මේ අරමුණු කිරීම වශයෙන් ගත්තම මේ සමහර සමහර රූප දැන් ওই රූප 28ෙන්ම එකක්ම තනිකර එකක්මයි ඇහැට ගෝචර වෙන රූප තියෙන්නේ. ඒකට කියන සනිදර්ශන රූපය කියලා. ඒ ඒ තමයි සනිදර්ශන රූපයක් හැටියට ඇහැට ගෝචර වෙන එකම එක දේ තමයි වර්ණ රූපය. ඒ වර්ණ රූපය සුද්ධාස්තකයෙන් එකක්. ඊට පස්සේ දැන් සෝත ප්‍රසාදයට ගැළපෙන එකම එකයි ඒ තමයි ශබ්ද රූපය. අපි ඒක හොඳට දාන්න. නාසයට ඇත්ත වශයෙන්ම යොමු වෙන්නේ ගන්ධ රූපය. ඒකත් ඔය වර්ණය ඊට පස්සේ නාසයට ගන්ධය ඊට පස්සේ රසය දිවට. සුද්දාෂ්ටකයට ගත්තයින් පස්සේ අර ශබ්ද රූපය සුද්ධාෂ්ටකයේ එකක් නෙවෙයි. හැබැයි ආයතන රූපය. ආයත ආරම්මණය. මෙතනදී වර්ණයට ඇස තියෙනවා, ගන්ධයට නාසය තියෙනවා, රසයට දිව තියෙනවා, ඕජාවයි ජීවිතින්ද්‍රයයි ඊළඟට අනිත් මේ ප්‍රසාද වස්තු මේවයි අර පඨවි ආපෝතේ ආපෝ ධාතුවයි. මේවා ඇවිල්ලා මේ ඉන්ද්‍රිය ගෝචර රූප නෙවෙයි. ඒවා ඇවිල්ලා ධර්ම රූප ඒ කියන්නේ මනසෙන් එහෙම නැත්නම් හිතට අරමුණු වන්නා ඕ හිතින් දැනගත යුත්තා ඕ ඒකේ ස්වરૂපයක් ඒකේ එක්තරා විදිහක ක්‍රියා ගුණයක් දැනගෙන ඒ ක්‍රියා ගුණය හිතින් දැනගත් ගත යුතු දෙයක්. දැන් ඔය රූප දැනගන්නකොට තවත් තියෙනවා මේ එකක් තමයි ආපෝ ධාතුව කියන එක. ආපෝ ධාතුව ඒක ඇවිල්ලා මනසට අරමුණු වන ධර්මාරම්මණයක් හැටියට තියෙන රූපයි. රූපයි රූපේ තිබෙන ගුණ විශේෂයක් නමුත් ධර්මාරම්මණයි. ඊළඟට තිබෙනවා ඔය ඕජා රූපයත් ඒ වගේ. ඕජා රූපේ පෙනෙන්නේ ඇහැට ඒක ඉන්ද්‍රිය ගෝචරව මේ පංචේන්ද්‍රිය ගෝචරව හසු කරගන්න පුළුවන් එකක් නෙවෙයි. තවත් එකක් තිබෙනවා මේ ඔය රූප පිළිබඳව හරියට කරුණුකාරණා ලං කරගෙන මේ හිතනකොට මේ හොඳට දැනෙනවා. දැන් අපි හිතමු දැන් මේ රූප 28න් එක රූපයක් තිබෙනවා මේ පරිච්ඡේද රූපය කියලා. ආකාශ රූපය. ඉතින් ඒකත් ඇවිල්ලා මේ අනිත් රූප ළඟම තිබෙන්නා වූ තවත් ගුණයක්. ඒකට ඇත්ත වශයෙන්ම හිතුවෙන් පස්සේ දැන් අපිට අපිට මේ පාංගෙඩියක් කපන්න පුළුවන්කම තියෙන්නේ ඒ පාංගෙඩියේ ඕලාරක ගත්තම පාංගෙඩිය පිහිය කියන ආයුධයේ පාංගෙඩිය හරහා යවන්න පුළුවන්. ඉතින් යවන්න පුළුවන්කම තියෙන්නේ ඇයි? ඒ පිහිය කියන එක පිහිපාර පාංගෙඩිය හරහා යවන්න පුළුවන්කම තියෙන්නේ ඒකේ ඇත්තේ ඇතුළත පුංචි අපිට පේන්නේ නැති අහසක් නියෝජනය වෙන නිසා. ඊළඟට අපිට පුළුවන් මේ බටර් බටර් වගේ දේවල් චීස් වගේ අපි හිතමු පාන් කියලා මෙලෙක් කියලා කියමුකෝ චීස් වගේ දේවල්. ඒ චීස් වගේ දෙකත් තිබෙනවා මේ හරීම අපි කියනවා ළඟටම මුත්තටම හොඳටම මේ ඝනයිනේ. එහෙම එකකත් යවන්න කපන්න පුළුවන්. කපන්න පුළුවන් කියලා කියන්නේ එතන ඒ ආහාරයේ තිබෙන්නා වූ අහස හරහා මේ පිහිය යනවා කියන එක. එතකොට ගලක් කඩන්න පුළුවන්. ගලක් කඩන්න පුළුවන්කම තියෙන්නේ යම්කිසි හීරීමක් තුළින් හෝ වේවා ප්‍රහාරයක් එල්ල කරලා ප්‍රහා ඒකට පහරක් ගහලා ඒ දෙදරුමක් කරලා ඒක හරහා ඒ ගලේ ඇතුළත තිබෙන්නා වූ අහස කොටසින් දෙකට තමයි ඔක බෙදන්නේ. කඩන්නේ. ඉතින් ඔය වගේ අපිට ඇයි ගලක් කඩා ගන්න පුළුවන්කම තියෙන්නේ? ඒකේ අහසක් ඒකේ නියෝජනය වෙන නිසා. අහස කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම මේ බාහිර අහස නෙවෙයි ඒ රූප ගොඩ ඒ කියන්නේ ආහා පාන් කෑල්ලක් හරි එහෙම නැත්නම් චීස් කෑල්ලක් හරි ගලක් හරි ඒක තියෙන තැන ඒකේ අතරට බහැලා තිබෙන්නා වූ කොටස තමයි පරිච්ඡේද රූපේ හැටියට කියන්නේ. හැබැයි මේ පරිච්ඡේද රූපය රූපයක් හැටියට කිව්වට ඕක ඇහැට පේන්නේ අපි ඔය ක්‍රියාදාමයේ හරහා තමයි අපි තේරුම් ගන්න ඇත්තටම මෙහෙම එකක් තියෙනවා නේද මේකේ. එහෙම නැත්තම් එහෙම අපිට මේක ක්‍රියාත්මක කරන්න බෑනේ. දැන් අපිට ඔය අහසම අපේ ඉස්සරහට ඉස්සරහා තියෙන අහසම කපන්න බෑ. හැබැයි අපිට පුළුවන් අහස කැපුවට කෑලි කෑලි කපුවට අපිට පේන්නෙත් නෑ දැනෙන්නෙත් නෑ ඒක වෙන්නෙත් නෑ. නමුත් වස්තුවක තිබෙන්නා වූ වස්තුවක තිබෙන්නා වූ අහස හරහා ආයුධයක් යවුවම ඒ වස්තුව දෙකට වීම තේරුම් අරගෙන දෙකට වෙච්ච කාරණේ තේරුම් අරගෙන ඒ අනුසාරයෙන් අපි එතන අහස තිබුණායි කියලා මේ තේරුම් ගන්නවා. ඒක බොරුවක් නෙවෙයි. ආන්න ඒ වගේ රූපවල තිබෙනවා සමහර රූප ඉන්ද්‍රිය ගෝචර ඉන්ද්‍රිය කරා දැනගන්න පුළුවන් රූප අනිත් ඒවා ඒවා ධර්මාරු ධර්ම රූප හැම රූපයක්ම කියන්නේ සියුම්ව ගත්තොත් එහෙම රූප කියලා කියන්නේ එක්තරා විදියක ක්‍රියා ගුණයක් විතරයි. අර අපිට කියනවනේ මේ පේන දේ මායාව කියලා ඇත්ත වශයෙන්ම ඒක මායාව තමයි. මේ ඒක මායාව කියලා කියන්නේ දැන් ඔය මේ චීස් කෑල්ලක් වගේම බටර් කෑල්ලක් කපන්න පුළුවන්. චීස් කෑල්ලක් වගේම බටර් කෑල්ලක් කපන්න පුළුවන් චීස් පෙත්ත වගේ. හැබැයි ඒ චීස් මේ බටර් කෑල්ල රත් වෙච්ච භාජනයක් රත් වෙච්ච භාජනයක තිබ්බයින් පස්සේ අපි ඉස්සරහ පිටම අර අපි ඉස්සෙල්ලා දැකපු චීස් කෑල්ල වගේ පෙනිච්ච ඒ ඒ බටර් කෑල්ල අපේ ඇස් දෙක ඉස්සරහ පිටම අපාට වෙලා දියාරු වෙලා ටික වෙලා තිබුණොත් එහෙම නැති වෙලාම යනවා. වාෂ්ප වෙලා නැති වෙලාම යනවා. ආන්න ඒ වගේ අපි ඇත්තටම දකින්නේ මේ රූපයන්ගේ රූප ක්‍රියාකාරී ස්වභාවයන්ගේ තිබෙනා වූ ඒක ගණී භාවයට පත් වෙලා තිබෙන්නා වූ තදබල රූප ස්වභාවයක් තමයි අපි දකින්නේ ඇත්තටම මායාවක්. ඉතින් ওই විදිහට සමහර රූප ධර්මා ධර්මාරම්මණයක් හැටියට තමයි තියෙන්නේ. ඒ විදිහට හිතන එක හොඳයි තවත් මොන හරි තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. මම හිතනවා යංකසේ උදව්වක් මේකෙන් වෙන්න ඇත කියලා. තෙරුවන් සරණයි. බොහොම පින් ස්වාමීන් වහන්සේ ගැඹුරු ධර්මතාවයකට අර ක්‍රියාගුණයක් ධර්මතාවයක් වගේ මනසට දැනගන්න පුළුවන් ස්වභාවයක්. ඒක එතකොට උපාදාය රූපයක් විදිහටත් සලකන්න පුළුවන්ද අවසරයි. මේ ඇත්තට අපි ওই රූප රූප කියලා කිව්වට ඇත්ත වශයෙන් රූප කියලා කියන්නේ ඔක්කොම ක්‍රියාස්වරූප. මේ පටවිත් ඒ වගේ. දැන් මේ පටවි පටවි පටවි කියා කිව්වට ඇත්තට ගැඹුරෙන් ඒක අවබෝධයට ගිය තැන මහත්තයා මේ නිකං මේ ඒක ක්‍රියාමාත්‍රයක් විතර අපි පටවි ධාතුව පටවි ධාතුවට කතාවෙන් තැනක් දීලා තියෙනවා අපි. පටවි ධාතුවට කතාවෙන් තැනක් දීලා මේ වර්ණ රූපය තමයි කොහොමද කියන්නේ මෙහෙමයි. අපි පටවි පටවි පටවි කියලා ඒක මහා ගැඹුරින් කතා කර කර කතා කර කර ඊට පස්සේ ඒ පඨවි ධාතුව හැටියට අපි සමහර වෙලාවට වැඩියෙන් බාරගන්නේ වර්ණ රූපේ. දැන් මේ අපි වර්ණ රූපය දිහා දැන් අපි කළු ගලක් කියලා. කළු ගල කළු ගලේ තිබෙන මේක මහත් කද කළු ගලක් මේක නම් කඩන්න බෑ. මේක කඩන්න බෑ. මේක හරියට හදයි. ඉතින් අපි ඒ හද බව තාම ගලක් දැක්ක විතරයි. ඒකේ තිබෙන තද ගතිය, ඒකේ තියෙන කඩන්ට බැරි ගතිය ඔක්කොම තීරණය කරන්නේ අර වර්ණයට බහැලානේ. ඒ නැත්තම් ඇත්ත වශයෙන්ම අඩුතරම ගිහිලා ගාල තට්ටු කරලවත් නෙවෙයිනේ. ආන්නේ වගේ පටවි ධාතුව, පටවි ගතිය කතා කරන්නට අපි වැඩි බලයක් දීලා පටවි ධාතුව නියෝජනය කරන එක හැටියට බාරගන්නේ වර්ණ රූපේ. ඔන්න ඔය වගේ ඕක බැලුවෙන් පස්සේ වර්ණ රූපය ඇවිල්ලා අපිට හදන්න බෑ. වර්ණ රූපේ තද නැහැ. හැබැයි වර්ණ රූපේ එල්ලලා තමයි අපි අර ගලේ තද තීරණය කරන්නේ. ඔය වගේ පටලැවිලි අපේ මේ අපේ තියෙනවා. එකක් ගැන කතා කරනවා දැන් මේ මේ ගැඹුරින්ම බැලුවෙන් පස්සේ පඨවි කියලා කියන්නේ ඇත්තටම ඔය කාය ඉන්ද්‍රියට දැනුණට ඒකත් එක්තරා විදිහක ක්‍රියාමාත්‍ර විතරයි. ඔය රූප ධර්ම කියලා කියන්නේ ක්‍රියාමාත්‍රා ඊළඟට නාම ධර්ම කියලා කියන්නේ ඊටත් වඩා සියුම් වූ ක්‍රියා මාත්‍රා. ඒ හැම එකක්ම මේ චෛතසික කියලා කියන්නේ එක්තරා ක්‍රියා ධර්ම ස්වરૂපයක්. සිත කියන්නේ ක්‍රියා ධර්ම ස්වરૂපයක්. ප්‍රඥාව කියන්නේ ක්‍රියා ධර්ම ස්වરૂපයක්. ඊළඟට මේ ඔය රූප ධර්ම කියලා කියන්නේ ක්‍රියා ධර්ම ස්වરૂපය. එහෙම ක්‍රියා ධර්ම ස්වરૂපයකට ක්‍රියා වෙන්න බැරි එකම ධර්මය තමයි නිර්වාණ ධාතුව. ඊට මෙහා පැත්තේ ඔක්කොම තියෙන්නේ හැම දෙයකම ක්‍රියාස්වරූපයක් තමයි අපි ওই පටවි ධාතුව ආදි වශයෙන් ඔය කතා කරන දේවල්. මේක මම දවසකුත් කිය සමහර තැන්වලදී ඔය මේ මේ සමහර තැන්වලදී මේ ගොඩාක් ඔය සිවුම දේවල් කිව්වා කිව්වන් පස්සෙත් මිනිස්සුන්ට තේරෙන්නේ නැති හින්දා මේ හිතන්නත් පුළුවන් මේ බණ වෙනස් කරනවා කියලා. එහෙමත් සමහර වෙලාවට මම දැකලා තියෙනවා ඉන්ටර්නෙට් එකේ දාලා තියෙනවා. හැබැයි ඇත්ත වශයෙන්ම මේවා රූප කියලා කිව්වට රූප කියලා කියන්නේ මේ එක්තරා ක්‍රියා ගුණ විශේෂයකටමයි. තේරුවන් සරණයි. බොහොම පිං ස්වාමීන් වහන්සේ ඇත්තටම හරිම වටිනවා මම හිතනවා අපි මේවා සීරම කතා කරන්නේ මේවයි මම යන ප්‍රඥාවක් ගන්න කියලා මොකද මූලපරියාය සූත්‍රය අර පටවින් පටවිතෝ මඤ්ඤති පෘථග්ජනයා රහතන් වහන්සේ පටවින් පටවිතෝ න මඤ්ඤති කියන එකට ඔබ වහන්සේ මේ අවසාන කියපු ටික හරියටම ගැලපෙනවා කියලා හිතෙනවා. බොහෝම පිං අපි අනිත් කල්යාණ මිත්‍රයන්ට අවස්ථාව දෙන්න නිහඬ වෙන්න තේරුම් සරණයි. හොඳයි අනිත් අයට සරණයි. තේරුම් සරණයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට ගොඩක් පිං. එතකොට ස්වාමීන් වහන්සේ මෙතනදී ප්‍රණිකරම ඔප්පු වෙලා ඉවරයි මේ සත්පුජ්‍යල ආත්මයක් නෑ ශක්තියින් විතරක් විතරයි තියෙන්නේ කියන එක. අනිවාර්යයෙන්ම ශක්තියෙන් විතරයි තියෙන්නේ. ශක්තියක් එනවා ශක්තියක් ඒක හරිම මේ ඔය කතාව හරි. ශක්තියෙන් විතරයි තියෙන්නේ. හැබැයි ඒ ශක්තිමුත් මහා අන්තිම පණ නැති දුර්වල ශක්තියෙන්. ඒ කියන්නේ දැන් අපි හිතමු මෙහෙම දැන් මේ අපි එක්තරා විදිහක ක්‍රියාවක් හැටියට ඉලිප්පිලා එන නිසා ශක්තිය කියලා කියනවා. දැන් අපි අපි දැන් අත් දෙක තියාගෙන අත් දෙක තියාගෙන හොඳට බෙල්ල කෙලින් තියාගෙන අපි වාඩි වෙලා අපි හිතමු භාවනා කරනයි කියලා. ඔය භාවනා කර කර ඉන්නකොට ශරීරයේ අපි යන් යන් තැන්වල පටවි පටවි ගතිය කියලා තේරුම් ගන්නවා තද ගතිය කියලා තේරුම් ගන්නවා තව ධනේර තද වුණා ඊට පස්සේ බෙල්ල තද වුණා දැන් මේ ඊට පස්සේ ඒ තද වෙච්ච ගතිය ඒක ඇවිල්ලා ක්‍රියාවක්නේ. ඒ ක්‍රියා ගුණයක් නේ ඔය මතුවලා ඉලිප්පලා ඉන්නේ. ඒ ඒ ටික වැඩි වෙච්ච හින්දානේ අපි තදට ක්‍රියා ටික ඔක්කොම එකම ඉතියකට අල්ලන්නේ තද තද ගතියක් කියලා නිකන් අහිතින් ඒකට මහා පර්වතයක් සයිස් එකක් දීලා අපි ඒක බාර ගන්න හිතින් හැබැයි එච්චර එකක් නැහෙනේ දැන් ඒක මතුවලා ආවේ මතුවෙන ක්‍රියාස්වරූපයක් එක තිබිච්ච ඉන්නනේ. හැබැයි පටවි කොටස කියලා වෙන් කරලා ගන්න බෑ කෑල්ලක් කඩලා. ඒක ඉතින් ඔය ඉරිප්පිලා මතුවලා පිපිලා ආවා. ඊට පස්සේ තව ටික වෙලාවකින් යනකොට ඒ ඒ හරියේ ඉස්සෙල්ලා තිබිච්ච පටවි ගතිය දැන් නැහැ උන්න. දැන් නැහැ. දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ දැනෙන්නේ නැහැ කියලා කියන්නේ එතන ඒක එතන එතන නැහැ. ඉස්සලා දැනුනේයි ඉස්සලා තිබුණා. දැන් ඒක නිකන් පර වෙලා අපෝ වෙලා නිකන් මැලවිලා ගිහිල්ලා දැන් එතන නෑ වගේ. දැන් මේ පටවි ධාතුව දුර්වල පණ නැති එකක් කියලා කියන්නේ ඒ පටවි ධාතුව ක්‍රියාවක් ඇටිට ආවනම් ඕක තියෙන්න එපායි. ඒක තියෙන්න ඒක ඒක තියෙන්නේ නැහැ. තියෙන්නේ නැති ඉඳ බැරි හින්දා. ඒ ඉඳ බැරි කියලා කියන්නේ දුර්වලකමනේ. පුළුවන්කම තියෙනවා නම් ඉඳ එපායි. පවතින්න එපායි. ඒක නිසා එක විදිහක ශක්ති විශේෂයක් ක්‍රියා ගුණ විශේෂයක් තමයි හැබැයි අන්තිම පණ නැති ඒ වගේම හැකියාවී රඳා පවතින්න බැරි එහෙම බලයක් වීරත්වයක් නැති මේ ගති තමයි තියෙන්නේ ඒක නිසා සත්වයේ පුජ්‍යලයක් ඕකට මේ කිට්ටු කරලා තියාගන්න බෑ හේතුව මේ කඩ හැදෙනවා වැටෙනවානේ ආන එක තේරුවන් සරණයි එහෙම එහෙමයි ස්වාමීන් වහන්සේ කොහොම කිව්වා හයි කල්‍යාණ මිත්‍රෙන්ට අවස්ථාවක් තියෙනවා මේ ස්වාමීන් වහන්සේ මම ප්‍රශ්නයක් යොමු කරන්නම් ස්වාමීන් වහන්සේ මුස්ලිය අර චිත්ත චේතසික ධම්මා චිත්ත සමුත්ථානාන රූපානම් සහජාත පච්චේන පච්චයෝ කියන තැනදී ස්වාමීන් වහන්සේ අපිට දැන් හොඳටම තේරෙනවා දැන් ප්‍රතිසංවේසිත කියන එකෙන් චිත්තජ රූප හැදීමට හැකියාවක් නැහැ ඒක ඒ පැත්තෙන් දුර්වලයි නමුත් කර්මයේ පැත්තෙන් බලවත් වෙන අවස්ථාවක් තමයි ප්‍රතිසන්දී කියලා කියන්නේ කියලා. ඒ වගේම ස්වාමීන් වහන්සේ අපි දන්නවා මේ දීපාංච විඥානයමත් නැත්නම් අර හේතුක සිත්ුලේ තියෙන චක්කු සෝත ගාන ජීවහා කාය කියන විඥාන අකුසල විපාක කුසල විපාක කියන 10ක් ඒ වගේම රූපී විපාක සිත් ගත්තාම ආකාසානංචායතන විපාක සිත් ආදී ඒ හතරක් අපිට තේරෙනවා එතන නම් කොහොමවත් අර රූපයක් හදන්න බැරි හින්දා. ඒ කියන්නේ ප්‍රතිසංගිය ගන්න වෙලාවේ අරූපී තලයක රූපයක් හදන්න බැරි හින්දා ඒකේ රූප හැදෙන්නේ නැති බව තේරෙනවා. ස්වාමීන් මේ එතකොට ඒ වගේම කියනවා රහතන් වහන්සේ කියන අරහන්ත චුති සිතෙන් රූප හදන්න හැකියාවක් නැහැ කියලා. ඒක සිද්ධ වෙන්නේ දැන් සංසාරයේ කෙලවර කරනකොට ඒ සිතේ ඇති දුබල ගතිය හින්දාද ඒ වගේම මේ විපංච විඥාන වලින් රූප හදන්නේ නැත්තේ ඒ සිත්වල තියෙන දුබල ගතිය හින්දාද කියන එක පොඩ්ඩක් අපිට විස්තර කියලා දෙන්න සාකච්ඡා කරන්න. එහෙම තියෙනවා මේ සිත්වල රූප හදන්න පුළුවන් ಗುಣ ස්වභාව තිබෙන්නා වූ හිත්වල විතරයි ඕක වෙන්නේ. හේතුව මේ ඔය දැන් හිතකට රූප හදන්නටත් මේ එකක් තමයි විපාක ගතිය හින්දා දීපංච විඥානයෙන් හදන්නේ අනිත් එක තමයි ආම්පන්නාඩුයි එකේ. ඒ කියන්නේ ඔය දීපංච විඥානවල තියෙන්නේ මේ සරෝජිත සාධාරණ ටික විතරයි. ඔය වෙන එකක් එහෙම ඇප්ලයි වෙන්නේ නැහැ. ඒක විපාකයක් එකක් අනිත් එක තමයි ඒකේ ආම්පන්න එහෙම හරි අඩුයි. තවත් එකක් තියෙනවා මේ අර ප්‍රතිසන්දිය දෙන අවස්ථාවේදී අරූපී ලෝකවල ඒ ප්‍රතිසන්දි හිතේ රූප හදන්නේ නැත්තේ ඒ රූපයන්ට තිබෙන්නා වූ මේ ආසාව ඇලීම අයින් කරලා ගත්ත බේරගත්ත විඥාන් ටිකක් විපාක හැටියට ආපු නිසා තමයි ඒක එතනදී එහෙම වෙන්නේ අනිත් එක තමයි මේ රහත් මාර්ගයට පත් වෙනකොට රහත් මාර්ගයෙන් අර කර්ම හදන එකක් නැති කරා ඒවා ආචේගාමි නෙවෙයිනේ අපචේගාමි එතකොට ඒ රහතන් වහන්සේගේ හිතේ ඒ කෙලෙස් නැසීමේ කෙලෙස් නැසලා තියෙන අනුසේ ධර්ම සම්පූර්ණයෙන්ම නැසපු නිසා ඊට පස්සේ අර මේ චිත්තජ රූප හදන්න එහෙම පුළුවන් කමක් ඇත්තේ නැහැ ඒ රාතන් වහන්සේගේ චුතිසිතේ. ඒ වගේම අනිත් ඒකත් ඒකත් ඇවිල්ලා විපාකසිතක්නේ. තව එකක් තියෙනවා මහත්තයා මේ මේ මේක මම මීට ඉස්සර වෙලා කියලා නැතුව ඇති මේ විදිහට අපි අපේ සියලු දෙනාම හොඳට අවධානයෙන් අහගෙන ඉන්න. ප්‍රතිසන්දිය ගන්න අවශ්‍ය ප්‍රතිසන්දි හිත කියන එක දන්නවනේ. ප්‍රතිසන්දි සිතට තියෙනවා හැකියාවක් ඒකේ මේ ඒකට ආවේනික රූප හදන්න පුළුවන්. ඒ වගේම තමයි ප්‍රතිසන්දි අමුතුම ගතියක් මේ එකක් තමයි මේ ඔය සමහර අය කෑම බෙදෙනකොට මේ ඔය කාට හරි කෑම බෙදෙනකොට මේ මම දැකලා තියෙනවා මේ කටේ දා ගන්නවා කෑල්ල කෑල්ල අරගෙන. ඒ කියන්නේ අනිත් අයට බෙදෙනවා. හැබැයි තමනුත් ඒකෙන් යැපෙනවා. එහෙම එකක් තියෙනවා. ප්‍රතිසන්දේශිත රූප නිස්පාදනය කරනකොට ප්‍රතිසන්දිසිත කරන්නේ කර්ම ශක්තිය Tamanට යැපෙන්න රූපයකුත් හදා ගන්නවා. Tamanගේ බලයෙන්ුත් හදනවා. Tamanගේ බලයෙන් මේ සම්පූර්ණ කර්ම ශක්තියේ කර්ම ශක්තියෙන් රූප වෙනේ පැත්තකට යන ඒවත් හදනවා. ඔය භාව රූප, කායවත් ඒවා තමන්ගේ පැත්තට නෙවෙයි. නමුත් වස්තු රූපය කියන එක නියම් අර බෙද බෙදලා යනකොට තමන් කටේ දා ගන්නවා වගේ තමන්ට ප්‍රයෝජනේ පිණිසත් එකකුත් හදා ගන්නවා. ඔය දෙයට තියෙනවා මේ මේ කර්ම රූප හැදෙන ස්වභාවය. හැබැයි චිත්තජ රූප නැහැ. ඊට පස්සේ ප්‍රතිසන්දිසිත ප්‍රතිසන්දිසිත ඇති වෙනකොට ප්‍රතිසන්දිසිත හිතේ කර්ම බලයෙන් මේක රූප හැදුවට දෙවෙනි හිතේ ඉඳලා හැදෙනවා කර්මජ රූපයි ඊළඟට චිත්තජ රූපයි කියලා දෙකක් මේ ප්‍රතිසන්දි සිතේ හිතයි ප්‍රතිසන්දි සිතේ තිබෙනවා ඒකට අදාළ යම්කිසි චෛතසික ප්‍රමාණයක් සිතයි චෛතසික ප්‍රමාණයක් තියෙනවා. ඒ හැබැයි මේ මෙතනදී කර්ම මේ ඒ හිතයි චෛතසික ස්වභාවය ගත්තම කර්මජ රූප ගතිය තමයි වැඩි එතන. හැබැයි හිතේ බලය එහෙම තින්නේ ඊට පස්සේ තියෙනවා අර මේ දෙවෙනි සිතට යනකොට එතනදී රූප හැදීම සඳහා හිතත් බලවත් වෙනවා රූප හැදීම සඳහා කර්ම විපාකයක් බලපත් බලවත් වෙනවා ඒක නිසා මේ හැදෙනවා වර්ග දෙක රූප හදනවා මේ විපාක රූප අනිත් එක ඒක දෙවෙනි හිතේ ඉඳලා ප්‍රවෘත්තිත් වෙනවා ඒ වගේම චිත්තජත් වෙනවා තව එකක් තියෙනවා මේ ඔය මේ චිත්තජ රූප චිත්තජ රූප හොඳට මතක තියාගන්න චිත්තජ රූප හැදෙන්නේ නැහැ ප්‍රතිසන්දි රූපේ සිතේ දෙවෙනි හිතේ ඉඳලා තමයි දෙවෙනි හිත කියලා කියන්නේ ප්‍රතිසන්දි සිත නෙවෙයි ඒක භවංග සිත. එතකොට මේ භවංග සිතේ චිත්තජ රූප හදන ගතිය තියෙනවා. හැබැයි ඒ තරම් පණ නැහැ. මහා බලවත්ම නිකන් මේ මහා හොඳම හොඳ බලවත් ශක්ති සම්පන්න රූප එහෙම නෙවෙයි නිකාම නිකන් ඔය දියාරු රූප තමයි හදන්නේ. ඒක තේරුම් ගන්න පුළුවන් භවංග සිත කියලා කියන එක විපාක සිතක්නේ. විපාක සිත කියලා කියන්නේ කර්ම රැස් කරන හිතක් නෙවෙයි. කර්ම රැස් කරන හිතයි විපාක බිඳීම වශයෙන් තියෙන සිතයි වර්ග දෙකක්. මේ විපාක සිතේ තිබෙන ඒවා පණ නෑ ඔය මොන හරි දෙන එකක්. ඒක තේරුම් ගන්න පුළුවන් මෙන්න මෙහෙම. දැන් අපි හැන්දෑවට නිදා ගන්නවනේ. නිදාගත්තයින් පස්සේ හොඳට නිින්ද යනවා. නිදාගත්තයි කියලා කියන්නේ අපි අර ප්‍රතිසන්දි අවස්ථාවේදී ලබා දීපු ඒ හිත ප්‍රායෝගික වශයෙන් මෙතනදී භවාංග නමින් අපි අත්විඳිනවා. ඒ භවාංග ගත කරගෙන ඉතින් අපි භවාංග රූප භවාංග හිතේ ඔහි ගෙලිලා ඉන්නවා. ඒ භවාංග සිත තියෙනකොට මේ ප්‍රවෘත්ති කර්මජ රූපක් තියෙනවා. ගොඩාක් ඉතින් තද බල විදිහට නිින්ද ගියේ හින්දා ඉතින් අපිට මේ චිත්තජ රූපක් තියෙනවා. දැන් චිත්තජ රූප තියෙන එක්කිනා බලන්න නැගේ දැන් ඒ භවංග චිත්තයෙන් හදපු රූප ටික තියෙන ස්වභාවය බලන්න නිදාගෙන නැගිටිනකොට නැගිටින්න පුළුවන් ඈ. ඉතින් හිමීට හෙට මෙහෙට තෙරපිලා ඇලිලා වැඳලා ඊට යන්තම් ආය හිමීට යන්තම් අර ලෙඩා වගේ අඩිය තියලා ඊට පස්සේ හරි අමාරු අමාරුවෙන් ඉතින් සමහරලාට මේ නැගිට්ටන් පස්සෙත් විසි වෙනවා. ඉතින් ඔන්න මේ රූපවල හැටි. ඒ කියන්නේ දිගටම මේ මේ බොඩි එකේ ශරීරය හැදලා තියෙන චිත්තජ රූප. මොන චිත්තජ රූපද? භවංග සිතේ විපාක වශයෙන් හැදෙන චිත්තජ රූප. ඒවා හරි දුර්වලයි. ඒවා පණ නැහැ. ඒවා ලොකු නිකන් මේ නිකක් මිනිසෙකුට ගහන්න තරම් හරි එහෙම නැත්නම් ශරීරයේ ඔසවාගෙන හොඳට පණ ඇතුව දුවන්න හරි එහෙම මේකක් ඒකේ නෑ. චිත්තජ රූප හදනකොටත් ඒ හිතේ තියෙනවා පණ ඇති හිතක් වෙන්න ඕනේ. ඊළඟට රූප හදන ගතිය නැති වුණාන් පස්සෙත් කොහොමත් හැදෙන්නේ නැහැ. විපාකයට තියෙනේ වගේ තියෙන හැදිච්චේ වගේ තියෙන හරි පණ නැති රූප. අනිත් එක තමයි ඔය චෛතසිකවලත් තිබෙනවා අඩු පාඩුවක් ඒක නිසාත් ඔය දීපංච විඥානයන්ගෙන් එහෙම රූප නිෂ්පාදනය වීම කියන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි බොහොම කෙටිමයි නැහස හොඳයි. තව කල්‍යාණ මිත්‍රනි තව කෙටි වේලාවක් තියෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. දැන් මේ ඉස්සෙල්ලා ප්‍රශ්නේදී දැන් රහතන් වහන්සේගේ සිත විසංකාරගත සිතක් නිසා උන්වහන්සේගේ චුතිය සිද්ධ වෙන අවස්ථාවේ සංස්කාර අරමුණු එන්න විදිහක් නෑ නේද ස්වාමීන් වහන්සේ නැවත භවයක් කරා යන්නේ. එහෙම හිතන එක හරිද? ඒකත් හරි මේ මෙහෙම මෙහෙම තියෙනවා මේ එහෙම තියෙනවා දැන් ඔය මේ අපිට රහත් තුනක් රහත් වුණත් සමහර ධර්ම න්‍යායන් වෙනස් කරන්න බෑ. ධර්ම න්‍යායන් වෙනස් කරන්න බෑ. අපි හිතමු රහතන් වහන්සේටත් වඩා ඉහළයින පසේ බුදුරජාණන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේටත් වඩා ඉහළයි ලෞතර බුදුරජාණන් වහන්සේ. අපි ලෞතර බුදුරජාණන් වහන්සේගේ හිතින් කතා කරමු කරන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේගේ හිත ප්‍රතිසන්දිය ගන්නේ හරීම ප්‍රභාස්වර ආලෝකමත් සෝමනස ස්වභාවයෙන් පිරිච්ච විපාක හිතක් සෝමනස සාගත ඥාන සම්පයුත්ත පිරිච්ච ඥාන සම්පයුත්ත අසංකාරික වූ මෛත්‍රියට මුල් තැන දුන්නා මෙත්සිතකින් හටගත්ත මෛත්‍රියකින් මෛත්‍රී භාවනාවකින් මේ මේ විපාකයක් නෝය හටගන්නේ. ඒ කියන්නේ දැන් දැන් අපි දැන් දානමය පින්කම් තියෙනවා දානමය පින්කම් තියෙනවා සීලමය පින්කම් තියෙනවා භාවනාමය පින්කම් තියෙනවා මෛත්‍රී භාවනා පින්කම් තියෙනවා විදර්ශනා භාවනා පින්කම් තියෙනවා ඔය වගේ දැන් පින්කම් අපි පරණ ලෝඩ් එකක් අපේ හිතේ තියෙනවනේ දැන් ඔය වෙස්සන්තර ජාතකයේ දන් දීපු ඒවා ඊට ඉස්සර වෙලා දන් දීපු ඒවා ඔහොම තියෙනවනේ ලෞතර බුදුරජාණන් වහන්සේ ප්‍රතිසන්දි ගන්න අවස්ථාවේදී ඔය මොන දේවල් තිබුණත් මෛත්‍රී භාවනාවක මේ මෛත්‍රී පූර්වාංගම කුසල චේතනාවක් තමයි එතන ඉදිරිපත් වෙලා තියෙන්නේ. එතකොට සෝමනස්ස සහගත මේ ඥාන සම්ප්‍රිත අසංකාරික මෙත්සිතකින් තමයි ප්‍රතිසන්දි හටගන්නේ මේ මහාමායා දේවින් වහන්සේගේ කුසී පිළිසඳ ගන්න. දැන් ඒ හිතම තමයි දැන් හොඳට හිතනද ඒ වෙලාවේදී ප්‍රතිසන්දියට මුල්ුණේ යම්කිසි අරමුණක් නම් උන්වහන්සේ මෛත්‍රී භාවනාව කරපු හැටි හරි මෛත්‍රී භාවනාව කරන්ට පාවිච්චි කරපු මේ ආසනේ හරි ඊළඟට සත්වයෝ හරි ඊළඟට මොකක් හරි අරමුණු තුනේ එකක් නේ ඉන්නේ. කර්ම කර්ම නිමිති ගත නිමිති. දැන් ඒ ප්‍රතිසන්දියට අරමුණු වෙච්ච දේම තමයි උන්වහන්සේට මේ භවංග සිතේ හටගන්නේ. භවංග සිතේ තියෙන්නේ ඒකමයි. ඊළඟට චුතියට එනකොට උන්වහන්සේ අවසානයේදී චුති ඒක නිසා ප්‍රතිසන්දිය අරමුණයි භවංග අරමුණයි චුති අරමුණයි කියලා කියන්නේ අරමුණු තුනම එක සමානයි. එතකොට ඒ අවස්ථාවේදී ඒ හිතවල තිබෙන්නා වූ රූප නිස්පාදනය කිරීමේ හැකියාව සහ නොහැකියාව වෙනස් වෙනවා. ඒක තීරණය වෙන්නේ මාර්ගසිතේ. එතකොට අර ප්‍රතිසන්දිසිතේ උන්වහන්සේට කිසිම විසංකාර ගතියක් නැති නිසා කර්ම නිස්පාදනය කරක නැති වෙච්ච නිසා ඊළඟට උන්වහන්සේ කිසිම ඇලීමක් උපාදානයක් ඔය කිසිම දෙයකට නැති නිසා ඒකේ රූප හැදෙන්නෙත් නැහැ වගේම උන්වහන්සේ අවසානයේදී ප්‍රතිසමේ මේ සංසාරයෙන් නිදහස් වෙලා සංසාරයෙන් මිදිලා යන්නේ අනිත්‍ය දැක ගන්නවත් නෙවෙයි. අනාත්මය දැක ගන්නවත් එහෙ මොකක්වත් නෙවෙයි. ඒවා සිද්ධ වෙන්නේ මේ මාර්ග අවස්ථාවේදී. හැබැයි උන්වහන්සේ නිවන් අරමුණු කරගෙනත් නෙවෙයි මේ මේ පිරිනවම් පාන්නේ උන්වහන්සේගේ අවසාන හිතට එන ධර්මමය ධර්මමය අරමුණ තමයි උපදින අවස්ථාවේදී ගත්ත මෛත්‍රී පූර්වාංගම අරමුණ. ඒකෙන් තමයි උන්වහන්සේ ඒක ඕක සාධාරණයි රහතන් වහන්සේටත්. කොහොම පින් ස්වාමීන් වහන්සේ එතනදී අර අවසානයේදීත් කියන්නේ රහතන් වහන්සේටත් ඒ වගේම පස්සේ බුදු වරේකටත් ඒ වගේම බුදුරජාණන් වහන්සේටත් අවසාන වශයෙන් නැති වෙන චිත්ත වීතිය කාමාවචර චිත්ත වීතියක් කියන එක එහෙම හිතුවොත් නිවැරදිද කියලා තේරුම් කළා දෙන්න ස්වාමීන් හරි මාත් ඒක හරි ඒ කියන්නේ ගත්ත ප්‍රතිසන්දි සිතම තමයි භවංගේ වෙන්නේ ඒකම තමයි චුතිය වෙන්නේ. ඒක නිසා ගත්ත අරමුණ අරමුණුමයි. හැබැයි මරණාසන්න චිත්ත වීති කියලා වෙනමම චිත්ත වීති වැඩ කරනවා. ඒ වගේ ජවන් හරි අඩුයි. ඒ වගේම මේ කර්ම රූප හදන්නෙත් නැහැ, වෙන රූප හදන්නෙත් නැහැ. ඒක නිසා මේ උපාදානයක් නැහැ, අනුසයක් නැහැ. ඒ මොකක්වත් නැති නිසා ඒ ඒ විදිහේ තමයි දැන් කවදාකවත් මේ රූපාවචරයේකින් රූපාවචර සිතකින් නෙවෙයි අරූපාවචර සිතකින් නෙවෙයි මාර්ග සිතකින් නෙවෙයි ලෝකෝත්තර සිතකින් නෙවෙයි ප්‍රතිසාමේ ඔය පිරිනුවම් පෑම සිද්ධ වෙන්නේ. ඒ ආපු එකේම තමයි සිද්ධ වෙන්නේ ධර්ම අවබෝධ කර ගැනීමට තමයි ධර්ම විඳීමට තමයි මාර්ග සිතයි ඵල සිතයි දෙක උපදව් වෙන්නේ චුතියට නෙවෙයි. සාමාන්‍යයෙන් එතනදී අවසානයේට යම්කිසි අරමුණක් ඇවිල්ලා ඒ අනුවනේ චිත්ත වීතිය පහළ වෙන්නේ. ඒතකොට ඒ අරමුණ කාමාවචර අරමුණක් කියලා සැලකන එක නිවැරදි නේද? ඔව් ඉතින් ඒ කාමාවචර අරමුණක්මනේ. දැන් අර කාමාවචර ලෝකයක උපදින වෙලාවේ කාමාවචර විපාකසිතකටනේ උන්වහන්සේ දැන් මේ කාමාවචර manuss ලෝකේ ඉපදෙනකොට ඒකට අනුවනේ ඉපදෙන්නේ ඒක නිසා ආරම්මණයත් ඒ විදිහමයි විපාකසිතක්. කාමාවචර ලෝකේට තිබෙන්නක් වූ ධර්ම සියුම් වූ ධර්ම ස්වභාවයක් හැටියට සලකන රූපයක් තමයි ඉදිරිපත් වෙන්නේ. ස්වාමීන් වහන්සේ ඒ චුතිසිත පමණක් නෙවෙයි චුතිසිත අනිවාර්යයෙන්ම ප්‍රතිසන්දි චිත්‍ර සමානම සිතක් බව තේරෙනවා. එතනදී අර චිත්ත වීතියට අවසාන චිත්ත වීතියට අරමුණු වන අරමුණ ඒක කාමාවචර අරමුණක් නේද කියන එක තමයි අනිවාර්ය අනිවාර්ය හැබැයි ඒ අරමුණ ඒ අරමුණ අර මෙහෙමයි තියෙන්නේ ඒ අරමුණ සත්වයේ කෙලෙස් තියෙන සත්වයා දකින විදිහයි බාර ගන්න විදිහයි ඊළඟට කෙලෙස් නැති කරපු කෙනෙක් බාර ගන්න විදිහයි වෙනස්. ඒ විතරක් නෙවෙයි අපි ඔය ආනාපාන සති භාවනාවේ තියෙනවා මේ ආනාපාන සති භාවනාව 16 ආකාරයකට වඩපු කෙනාට එයා කෙලෙස් නැති කර නැති කරලා නැතත් ආනාපාන සතිය කායානුපස්සනා වශයෙන් ආනාපාන සතිය වේදනා චිත්ත ධම්මානුපස්සනා වශයෙන් පරිපූර්ණව උතුම් ලෙස වඩපු එක්කෙනාට අවසානයේදී අවසාන වෙනකොටත් එයාට ඔය ඒකේ තිබෙන්නා වූ ධර්මස්ත භාවයේ වටහාගෙන අපවත් වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ එතනදී අනුසේ ධර්ම නැති කරපු නැති නිසා ඒ වගේ කෙනෙකුට ප්‍රතිසන්දිය සිද්ධ වෙනවා හැබැයි අර මරණාසන්න චිත්ත වීතියේදී අරමුණු වෙන්නා වූ දේවල් තුළ අනිත්‍ය එහෙම දැකීම ඒ වගේ තිබෙන්නා වූ අස්ථීරත්වයේ දැකීම සිද්ධ වෙනවා ඔය රහතන් වහන්සේලාට. හැබැයි චුතියේදී අනිත් අරමුණු වෙන්නේ අරකමයි. බොහොම පින්සාවින්වාසේ ඒ වගේම දැන් අරූපී තලයකින් චුත වෙන බ්‍රහ්මයකට පවා අවසාන වශයෙන් අරමුණු වෙන්නේ කාමාවචර චිත්ත වීතියක් නැත්නම් කාමාවචර අරමුණක් කියන එක සාධාරණ ස්වාමීන් වහන්සේ ඔව් එහෙමත් තියෙනවා මෙහෙම මෙහෙම තියෙනවා දැන් සමහර අයගේ අදහසක් තියෙනවා මේ රූපාවචර රූපාවචර බ්‍රහ්ම ලෝකේ පහළුණාන් පස්සේ මේ රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝකේ පහළ වුණාම ඒතනදී ප්‍රතිසන්දිය ඔක්කොම මේ විපාක හැටියට ඔහි තිබිලා තිබිලා තිබිලා මේ වෙන මොකක්වත් හිත පහළ වෙන්නේ නැහැ කියලා. ඇත්තට <clears throat> මේ ඒකෙදි ඔය අහේතුක කාමාවචර සමහර අහේතුක සිත් එහෙම පහළ වෙනවා. ඒවා නැතුව මේක සිද්ධ වෙන්නේ නැහැ. චිත්ත වීතිය ඒදී නිර්මාණය වෙන්නේ නැහැ. එහෙම නැත්නම් එහෙම ගියන් පස්සේ භවංග වෙනවා. ඊට පස්සේ ප්‍රතිසන්දිය වුණා ඊට පස්සේ දිගටම නිකන් නිදාගත්තා වගේ භවාංග වෙලා හිටියා ඊට පස්සේ මේ චුතිය වෙනවා එකක් නේ තියෙන්නේ දැන් සමහර වෙලාවට ධර්ම ස්වභාවයක් හැටියට කියනවා මෙහෙම මෙහිදී අනාගාමී භාවයටපත් වෙලා අපි හිතමු අනාගාමී භාවයටපත් වෙලා එහෙම නැත්නම් එහෙ ගිහිල්ලා ඉවර මේ රහත් වෙනවා කියලා සෝවාන් වෙච්ච කෙනෙක් අරූපාවචර වැඩුවොත් උපකල්පනය කරමු සෝවාන් වෙච්ච කෙනෙක් ඇත්ත වශයෙන්ම දැන් එයා ආත්ම ගන්න සීමාවක් වුණා. ඒ ධර්මයේ හැටියට. එයා වඩනවා ධානා වඩලා අරූපාවචර ධානා වඩා ගන්නවා. අරූපාවචර ධානය වඩා ගත්තම එයා උපදින්නේ අරූපාවචර බ්‍රහ්ම ලෝකේ හැබැයි සෝවාන්. එහෙම එක්කිනා එහි ඉඳලා ඉඳලා යම් කිසි විදියකින් අර මේ කුසල ධර්මයනොත් හොඳට වැඩලා තිබුණා නම් ධර්ම ස්වභාවයක් හැටියට මෙතනදී චිත්ත වීති එකකින් දෙකකින් ඒ චිත්ත වීති එකකින් දෙකකින් ගිහිල්ලා ඊට පස්සේ මාර්ගඵලත් අවබෝධ කරගෙන එතනින්ම හිත පරිණිරවාණයටපත් වෙනවා කියලා කියනවා. දැන් ඒක රූපාවචර බ්‍රහ්ම ලෝකයක්නේ අනාගාමින් වහන්සේලා ගිහිලා උපදින්නේ. ඒකේ කිසිම කතාවක් ප්‍රශ්නයක් නැහැ. ඒක ඉතින් බ්‍රහ්ම ලෝකවල උඩට යනවා ගිය ගමම හරි ඒක සිද්ධ වෙනවා. ඒක රූපාවචර එකක්නේ. අතනදී සිද්ධ වෙනවා. හැබැයි එතනදී චුත වෙනකොටත් ඒ කාමාවචර මේ සිත් වලට අයිති හිතක් එනවා. ඒකේ වෙන්නේ බහුතරයක් බහුතරයක් පහළ වෙන්නේ බොහෝ වශයෙන් පහළ වෙන්නේ රූපා අරූපාවචර සිත් නිසා ඒක නිසා තමයි ඒකට කියන්නේ අරූපාවචර ලෝකය කියලා. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ මේ සම්පූර්ණ මේ අනිත් සිතුවිලි පහළ වෙන්නේ නැහැ කියලා. හැබැයි කාම සිතුවිලි පහළ වෙන්නේ නැහැ. ආ ඒකත් මතක් කරන්න eBay. කාමසිතුවිලි පහළ වෙන්නේ තරහ යන සිතුවිලි පහළ වෙන්නේ නැහැ. ඒවත් කාමාවචරයිනේ. ඒව පහළ වෙන්නේ අර චිත්ත වීතියකට අයිති වෙච්ච අහේතුක සිත්වල ඒවා පහළ වෙනවා. මේ ඒකේ අවසානයේට අත්‍යවම දැනගන්න හුඟක් වෙලාවට ඕනකම තිබුණා සාමාන්‍යයෙන් දැන් එතෙන්දිත් අවසානයේදී මනෝද්වාරික සාල් කියන්නේ කාමාවචර මනෝද්වාරික චිත්ත වීතියකින් වගේ චුත වීම සිද්ධ වෙන සිද්ධ වෙනවාද අනිවාර්යයෙන්ම හේතුව හේතුව ඉතින් පංචද්වාරික ආයතන නැති නිසා වෙන්නේ නැහැ නේ හොඳයි මම හිතන්නේ බ්‍රෝණ මහත්මයා ප්‍රශ්නයක් අහන්න අවසරයි ස්වාමීන් වහන්සේ දැන් උතනදී දැන් කලින් කතා කරපු එකේදී ප්‍රතිශබ්ද අවස්ථාවේදී විතරයි කර්මජ රූප වලට පත්‍ය වෙන්නේ කියලා කියනවා හිත. ඒක ප්‍රතිසන්දි හිත විතරයි කියන ඊට පස්සේ කර්මජ රූප වලට කිසිම හිතේ නාම ධර්ම වලින් කිසිම සම්බන්ධයක් ඇති වෙන්නේ නැහැ වගේ තමයි තේරෙන ස්වාමීන් මේ පත්‍ය ධර්ම කියවනකොට. එතකොට ස්වාමීන් වහන්සේ කොහොමද අන්තිම චුති කියන්නේ චිත්ත වීතිය චුති වෙන මේ මන්නසන චිත්ත විදියට චිත්තක්ෂණ 17ට කාලෙන් කර්මජ රූප ඉපදෙන එක නතර වෙනවා කියන්නේ. ඒතර කොමුණ ස්වාමීන් වහන්සේ හිතේ සම්බන්ධයක් නැතුව කර්මජ රූප හතගෙන ගිහිල්ලා අන්තිමට මනසන්න මොහොතට කලින් මේ කර්මජ රූප නතර වෙන්න හේතුව කොමුණ ස්වාමීන් වහන්සේ අපි කල්ප ගන්න මේ මරණාසන්න චිත්ත වීති ඇවිල්ලා ඒ කර්ම අර හිතක් හැටියට නෙමෙයි කර්මයේ හැටියට ඉස්සරහට පවතින්න බෑ. දැන් ඒක නවතිනවා කියලා කියන්නේ දැන් කර්මයක් හැම චිත්තක්ෂණයකම මරණාසන්න චිත්ත වීතියේ ඇරුණාම හැම චිත්තක්ෂණයකම රූපයක් ප්‍රවෘත්ති කර්මජ රූපයක් හදනවා. ප්‍රතිසන්දි නෙමෙයි ප්‍රවෘත්ති කර්මජ රූපයක් හදනවා. එතකොට දැන් අපි හිතමු ප්‍රතිසන්දි කර්මජ රූපයක් මේ දැන් ප්‍රතිසන්දි නෙමෙයි කර්මජ රූපයක් අනිත් සිතකින් හැදුවොත් ඒ කර්මජ රූපය ත අයිති චිත්තක්ෂණ 17ක් යනවා. එතකොට කර්මජ රූපයක් හැදුනා එක සිතකින් ඊට පස්සේ චිත්තක්ෂණ 17ක් ගිහිලා තමයි ඒකේ අභාවය සිද්ධ වෙන්නේ. දැන් මේ ප්‍රතිසන්දි නෑ මේ මරණාසන්න සිතේ අපි හිතමු චිත්ත වීතියේ චිත්ත වීතියේ තියෙනවා කියලා 17ක් ඒක වැඩ කරන්නේ ඇත්ත වශයෙන්ම 14යි. ඒකේ හැදෙනවා කියලා අපි හිතමු. එතකොට ඒ 14ෙම හැදෙනවා. පළවෙනි එකේ දෙවෙනි එකේ තුන්වෙනි එකේ හදනවා. දැන් බලන්න පළවෙනි හිතේ කර්මජ රූප හැදුනොත් 14 වෙනි එකට ගිහිල්ලා මැරෙනකොට තව චිත්තක්ෂණ මැරිලත් කර්මජ රූප තියෙනවා. චිත්තක්ෂණ තව තුනක්. අපි හිතමු දෙවෙනි චිත්තක්ෂණේ කර්මජ රූප හැදුනායි කියලා. එතකොට මනුෂයා මැරලා මැරුණා චිත්තක්ෂණ 14 දී මැරුණොත් එහෙම ඊට පස්සෙත් තව චිත්තක්ෂණ හතරක් විතර තියෙනවා මෙයාට. අපි හිතමු මේ මේ අවසාන අවස්ථාවේදී චුති චිත්තය කියන්නේ 14 කියලා කිව්වොත් එහෙම 13 වෙනි. ඒකෙත් හැදුනයි කියලා. එතකොට 13 වෙනි එකෙත් හැදුනනම් හැදෙන කර්මජ රූප 17කට ආවස ඇති. එහෙම උනයන් පස්සේ මැරිලත් එයාගේ හිතේ එයාගේ ජීවිතේ කර්මජ රූප තියෙනවා. කර්මජ රූප හිතින්ද නම් හිත තියෙන්න ඕනේ. එතකොට හිත නැතුව කර්මජුර රූප රඳා පවතින්නේ ඒක නිසා මරණාසන්නයට කිට්ටු වෙනකොට මරණාසන්නයට කිට්ටු වෙන ලංවෙන්න ලංවෙන්න ලංවෙන්න ලංවෙන්න අර චිත්තවීති ආරම්භ වෙනකොට 17කට මෙහා පැත්තේ ඒ පහළ වෙන්නේ නැහැ කියලා කියන්නේ දැන් මෙතනින් යන්න යා සූදානම් තව දුරටක් ඉස්සරහට පවත්වා ගන්නට කර්මජ රූප නිස්පාදනය කිරීම වශයෙන් අඩියක් කියලා දෙන්න බෑ. දැන් ඔතන ප්‍රශ්නේ එන්නේ හෘදේ වස්තුවනේ. දැන් හිතට මේ ඉන්න තැනක් තියෙන්න එපායි. හිත ඉන්නේ හෘදේ වස්තු රූපය හැටියට කර්මජ රූප පහළ වෙනවා දිගට ඒක පහළ වෙලා මේ යම්කිසි විදියකින් මරණාසන්න මරණාසන්න චිත්ත වීතියේදී හෘදේ වස්තු රූපයේ પરම්පරාවක් තවත් පහළ වුණොත් එහෙම ඒ හිතට අයින් වෙන්න බෑ හේතුව ඒ කර්මයෙන් හදාපු රූප ටිකේ තවත් අල්ලගෙන ඉන්නවා. දැන් කර්මජ රූප මරණාසන්න චුත්ති මේ චිත්ත වීතිය හදන්නේ නැති නිසා තමයි හිතට ඊළඟට ඉන්න බැරි වෙනවා. දැන් එයා හදපු කර්මයෙන් හදාපු චිත්ත පරම්පරාවේ ආපු එකක් නෑ දැන්. දැන් මේක අඩතලයට තියෙන්නේ. ඉතින් ගැලවිලා යනවා. ආනේ ධර්ම ස්වභාවය ඕකේ තියෙනවා. සරයි ස්වාමීන් වහන්සේ ඒකේදී දැන් ඔය ප්‍රශ්නේ එහෙම ගත්තම තේරුම් ගන්න පුළුවන් හැබැයි මේකේ මම දැක්කේ නැහැනේ කොහෙවත් මේ කාලසම මේ ප්‍රතිසන්දික්ෂණයෙන් පස්සේ කර්මජු කර්මජු පහත ගන්න හිත කොහෙවත් නැහැ වගේ ස්වාමීන් වහන්සේ දැන් කියනකොට තේරෙනවා. ඒතර බවන් හිතින්ම කර්මජ රූප හදාන්නේ නැහැ. අර අනිත්‍යත් වලින් බවන් මේ කර්මජ රූප හැදෙන්නේ නැති මේකක් මේ ස්වාමීන් වහන්සේ දෙන. ඒතකොට කොහොමද අපි ඒක තේරුම් ගන්නේ සම්බන්ධයේ හිතත් එක්ක සම්බන්ධයක් නැහැ වගේ තේරෙනවා කර්මජ රූප හටගන්න මේ චුතිය වෙනකම්. ඒතකොට ඒ කොහොමද අන්තිම මොහොතේ සම්බන්ධ වෙන්නේ කියන එක විතරයි මට මේ ප්‍රශ්නයක් වුණේ ඒ භවන්ක හෘද වස්තු රූපයත් එක්ක සම්බන්ධ වෙලා නැතර වෙනවද නැත්නම් හිතවත් එක්ක සම්බන්ධ වෙලා නැතර වෙනවද කියන එක. තේරුම් ගන්න. ඒක හරි මේ පුදුම ධර්ම ස්වභාවයක් මහත්තයා මේ මේ ප්‍රතිසන්දිසිතේදී ආරම්භක කර්මජ රූප ටික හදලා දෙනවා ඊට පස්සේ මරණාසන්නයට එනකල්ම දිගටම භවංගයත් එක්ක ප්‍රවෘත්ති කර්මජ රූප හදලා දෙනවා. මේ රූප වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රතිසන්දි කර්මජ රූප සහ ප්‍රවෘත්ති කර්මජ රූප කියලා. මේ දෙවෙනි සිත හේවත් භවංග සිතේ ඉඳලා ප්‍රතිසන්දිය අයින් වෙච්ච ගමන්ම ඉස්සරහට දිගටම යන්නේ ප්‍රවෘත්ති කර්මජ රූප. ඒක හදලා දීමේ ශක්තිය දිගට තියෙනවා. නවතින්නේ ප්‍රවෘත්ති කර්මජ රූප හදන එක නවතිනවා මරණාසන්න චිත්ත විදි. තවත් එකක් තියෙනවා මේ රූප හදනවා කියන එක හරි පුදුමයි. ඒ කියන්නේ ප්‍රවෘත්ති කර්මය කර්මය මුල් කරගෙන ඍතුෙමුත් රූප හදලා දෙනවා. ඒකට කියනවා කර්මය සමුත්ථාන වෙලා ඍතුව ඉදිරිපත් ඍතුවෙන් හදනවා කියලා. දැන් මේ සමහර අයට මේ සමහර අයට මේ ඔය සම්පත්තේම හම්බ වෙනවා. දැන් මේ අපි හිතමු මේ ඉඩමක් තියෙනවා. ඒ ඉඩමේ හතර වටේම ඉන්න මිනිස්සුන්ගේ ඒව පාළුයි. මොකක්වත් ගහක් කොලක් හැදෙන්නේ හැබැයි එයා ඒ හොඳට කර්ම ශක්තිය තියෙනා වූ පුණ්‍ය ශක්තිය තියෙනා වූ කෙනාගේ ඒ කර්මයේ හේතු වෙලා වටපිටාවේ ඍතුජ රූප හැදෙනවා කියනවා. ඒ හොඳටම මේ ඒ පොහොර තියෙන ගුණයක්, ගස් කොළන් හැදෙන ගුණයක්, ගස් වැවෙන ගුණයක් ඒකේ තියෙනවා. ඇත්ත වශයෙන්ම ගස් වැවෙන ගුණය ඇවිල්ලා මේ කර්මය එකක් නෙවෙයි. ඒක ඇවිල්ලා කර්මය මේ කියන්නේ මේ ස්වභාවයෙන්ම ඍතුවෙන් හැදෙන එකක්. හැබැයි මේ අර ඒ ඍතුවට යම්කිසි බලපෑමක් කරනවලු කර්මය. ඒක නිසා කියනවා කර්ම සමුත්ථානික ඍතුජ රූප කියලා. සමහර අයට තියෙනවා මේ බඩගිනි දැනෙන්නේ නැහැ කියනවනේ. එතන එතෙන්දි තියෙනවා ඒ කර්ම සමුත්ථානික රූප ස්වභාවය. යම්කිසි මිනිසෙකුගේ ජීවිතේ ඕනෑම දෙයක් දිරවා යෑමේ ශක්තිය තියෙනවා. ඒ වගේ මේ කර්ම සමුත්ථානික ඍතුජ රූප තියෙනවා. ප්‍රවෘත්ති කර්මජ රූප තියෙනවා. ඔය නවතිනවා කියලා කියන්නේ ප්‍රවෘත්ති කර්මජ රූපයි. පොඩි දෙයක් පැහැදිලි කරගන්න මම හිතනවා කාල වේලාව නැක් ඉහිලා දින සාමනාංශ නමුත් සාමනාංශ මේ Nirodha Samapattiyට සමවදින වේලාව ගත්තොත් අපි දන්නවා එතන කිසිම සිතක් ඇති වෙන්නේ නැහැ කියලා භවංග සිත් පව ඇති වෙන්නේ නැහැ කියලා. එතනදී කියනවා අර ඉන්ද්‍රියන් ප්‍රසන්නයි කියලා. ඒ කියන්නේ එතනින් තේරුම් ගන්න අපි කර්මජ රූප ටික ඒ කිසිම දුර්වල වීමක් නැහැ. ඒක දිගින් දිගට ප්‍රවෘත්ති වශයෙන්, සංතති වශයෙන් පවතිනවායි කියලා. ස්වාමීන් වහන්සේ එතන කොහොමද අපි තේරුම් ගන්නේ? එතකොට හිතනවනේ සිතක් සම්බන්ධ වෙන්නෙම නැහැ කියලා කර්මජ රූප වල ප්‍රයත්න ගන්නවා. කර්මජ නැහැ. වෙන්නේ නැහැ. ඒ කියන්නේ කර්මජ රූප හට ගන්නට හිතක් අවශ්‍ය නැහැ. ඒක ඉස්සරහට දැන් ඒක දිගට යනවා. දැන් රහතන් වහන්සේ පැය 4ක් 5ක් එහෙම හිත නවත්තලා ඉවරලා හිතත් නැහැ මොකක්වත් නැහැ. නමුත් කර්මජ රූප ටික දිගටම අල්ලලා දුන්නාන් පස්සේ දිගටම යනවා. අනිත් එක තව එකක් තමයි ආසඤ්ඤාසාලේ සත්‍යයක් උප්පත්තිය ලැබුවන් පස්සේ එයාගේ කිසිම හිතක් නැහැ. නමුත් ඒ කර්මජ රූප ටික ඔදිගටම යනවා. ආන් ඒ වගේ හිත සම්බන්ධ චිත්තජ රූප තමයි ඊට පස්සේ ටක් ගාලා පටන් ගන්නෙ ඒ හිතේ. අනිත් ඒවා නවතී. බෑ බොහොම පින් ස්වාමීන් වහන්සේ හොඳයි එහෙමනම් බුදුන් සරණයි ස්වාමීන් වහන්සේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ ආනන්ද රහතන් වහන්සේ සන්ත තේජෝ කසිනේට සමවැදිලා ස්වාමීන් වහන්සේ ඒ වගේ චිත්ත වීතියකදී ප්‍රතිසන්දි සිත් බලපානවා ස්වාමීන් වහන්සේ නැත්නම් තේජෝ කසිනෙන් පිරිනවම් පානවද තේ නෑ නෑ ඒ චුතිසිතට චුතිසිත ආවන් පස්සේ මොකක්වත් කරන්න බෑ ඒක ඇවිල්ලා කෙලින්ම අර මේ බෝඩින් පාස් එක වගේනේ. මොකක්වත් කරන්න බෑ. කරගන්න දෙයක් ඔක්කොම අදිෂ්ඨාන තේජෝ ධාතුව ඔක්කොම මේ ඒ ධානය වලට සමවදින ඒවා ඔක්කොම ඒ රහතන් වහන්සේලා ඒ ධානය වලට සමවැදිලා ඉස්සර වෙලා චුති චිත්ත වීතිය පටන් ගන්නට කලින් උන්වහන්සේලාට පේනවනේ අහවල් අවස් රහතන් වහන්සේලාගේ තියෙන ස්වභාවය තමයි මෙන්න මේ වෙලාවේදී මෙන්න මෙච්චර තව මගේ මගේ ජීවිතයේ පවතින තව චිත්ත වීති ලක්ෂයයි. තව චිත්ත වීති 50000යි. තව චිත්ත වීති 25000යි. තව සිත් මෙච්චරයි කියලා හොඳට දකින්න පුළුවන් ගතියක් තියෙනවා. උන්වහන්සේලා ඒ ටික දැනගත්තන් පස්සේ මගේ මගේ මේ ජීවිතයේ ඉන්ද්‍රිය පවතින්නේ මෙච්චරක් සිත් තියෙන කාලෙ මෙන්න මෙච්චරක් කාල විතරයි කියලා හොඳටම දකිනවා. ඊට ඒක නිසා ඒ රහතන් වහන්සේලා ඒක දැක්කම ඊට කලින් අදිෂ්ඨාන කරනවා. ඊට කලින් අදිෂ්ඨාන කරනවා මගේ රූපය මෙන්න මේ විදිහට වේවා කියලා. ඒක නිසා ඒ පිරිනවන් පෑවාට පස්සේ සිද්ධ වෙන්න තියෙන සිදුවීම ශරීරයට වෙන්න තියෙන දේ උන්වහන්සේලා ශක්තිය දාන්නේ ඒ චුත්ති චිත්තයේ පහළ වෙන්න මරණාසන්න චිත්ත වීතිය පහළ වෙන්න කලින්. ඒක එහෙම දේවල් සිද්ධ වෙනවා. එහෙම කරන්න පුළුවන්. දැන් මේ ඒක සාමාන්‍යයෙන් එතනදී ධාන බලෙන් සිද්ධ වෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් අපි මේ සාමාන්‍ය ලෝකෙත් හිතා ගන්නවානේ දැන් මේ මං අහවල් දවසේ මේ විදිහට මේ විදිහට කරන්න ඕනේ කියලා අදිෂ්ඨානය යුක්තව යම්කිසි ටාගට් එකකට වැඩ කරනවානේ. ඒකෙත් ගිහිල්ලා ඒ දාපු හිත තමයි පස්සේදී අපිට සාර්ථකත්වයට එන්නේ. ඒ වගේ ඊටත් වඩා සියුම්ම සිද්ධ වෙන දෙයක් තමයි ධානයට සමවැදිලා උන්වහන්සේලා හිත නැවැත්තුවත් ඒ ධානයෙන් දාපු ඒ බලය ඒක මතුවෙලා තමයි අර තේජෝ ධාතුවට සමු මේ තේජෝ ධාතුව ඉදිරිපත් වෙලා උන්වහන්සේලගේ ශරීරය ඉගිලි ගන්න. අප්‍රමාණ පින්සාවින සාස්සා බොහොම පින් ස්වාමීන් වහන්සේ මම හිතනවා අදත් අපිට විශේෂ කරුණු රාශියක් ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරලා දුන්න අප්‍රමාණ පින්. ඉතින් අපි තවනට පිසිලස වෙනුවෙන් සයින් මහන්ස වහන්සේට පුණ්‍ය අනුමෝදනා කරනවා සත්පුරුෂ බෝධිකී මේ නිවන් ධාතු අවබෝධ වේවා කියලා එහෙමනම් ස්වාමීන් වහන්සේ අද වැඩසටහන නිමා කරන්න වහන්සේට නැවත වරක් අපි යොමු වෙනවා පෙරවන් සම්මයි ලබන බ්‍රහස්පතින්දා හමු වෙන බලාපොරොත්තු ඒ හැම දිනාටම තෙරුවන් සරණයි. ඉතින් අපි මේ කාල වේලාවත් අරගෙන පින්වුතුන් හැම දිනාම එක්කාසු වෙලා ධර්ම සාකච්ඡාවකට ඉදිරිපත් වුණා. ඉතින් අද මේ ධර්මය ඇසීම තුළින් සාකච්ඡා කිරීම තුළින් ඥානයේ සිහිය නොවන යෝනිසෝ මනසිකාරය තවත් අපි දිනු කරගත්තා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේට ලං වුණා. ඉතින් ආර්ය ධර්මයට ලං වුණා. ඒ නිසාද මේ ධර්මයේ ඇසීමෙන් සාකච්ඡා කිරීමෙන් උපදවාගත සියලු කුසල ධර්මයන්ද පුණ්‍ය ධර්මයන්ද ඒ වාගේම තුනුරුවන් සරණත් හේතු වෙලා අපේ පින්වත් ලලිත් දලුවත් මහත්මයාට නිරෝගී සැප දීර්ඝාස වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමු. ඒ මහත්මයාටත් පවුලේ සෑම දිනාටම ශාන්තියක් වේවා, සැනසෙල්ලක් වේවා. ඉතින් මේ මහත්මයා ආරම්භ කරු මේ වැඩසටහන දිගින් දිගට පවත්වාගෙන යන කල්යාණ මිත්‍ර මණ්ඩලයේ සෑම දිනාටමත් ඉතින් මේ මේක මෙහෙ මේ ධර්ම සාකච්ඡා මෙහෙපු පින්වත් ජයන්ත මහත්මයාටත් ඒ වගේම ප්‍රශ්න ඇසූ ඒ පින්වත් මහත් මහත්මිය සෑම දිනාටමත් ලෝකවාසී මේ අසන්නා වූ සෑම දිනාටම ධර්මාභූතේ වේවා නිර්වාණාභූතේ වේවා ඒ වගේම දුකක් කරදරයක් නැතුව හොඳින් අවශ්‍ය කරන බෝධිපාක්ෂික ධර්ම ශක්තිය දිනු කර ගන්න ලැබේවා පාරමී ගුණ දිනු වේවා හැම දිනාටම කෙලවර බුද්ධ ආදී උතුමන් වහන්සේලා අවබෝධ කරගත් සදාකාලික සැපැති අමාමා නිර්වාණ ධාතුව සෝසේම අවබෝධ වේවා ඒ සඳහා මේ උපනිශ්‍රේ ධර්මයක් පාරමී ධර්මයක් ප්‍රතිපදාවක්ම වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු